තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නිත පරං භික්ඛවේ භික්ඛු ආරත්‍ය විරියෝ හෝති උපන්නානං අකුසලානං ධම්මානං පහානාය අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය කාම වාදල්ල පරක්කමෝ අනිච්චිත දුරෝ කුසලේෂු ධම්මේෂු තීති අරුපසේකේ නෑ නිරුපදාන සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි අපි අශ්විත දවස් කීපේම නාථ කරන සූත්‍රයේ මුල් කරගෙන ධර්ම දේශනා නැත්නම් ධර්ම දේශනා මාලාවක් වශයෙන් ඉදිරියට ගමන් කරමින් තියෙන්නේ. ඉතින් ඒ භාවනාවකට පිටුවට යෙදීම පිළිසස් තමන්ගේ කෙලෙස් බලමුළුව විඳිමින් ඒ අනාථ කරන ධර්ම දුරු කරමින් නාථ කරන ධර්ම හඳුනා ගැනීම විදිහට ගමන් කරන අවස්ථාවේදී අද දවසේ අපි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආරද්ධ විදිය නැත්නම් මේ වීර්ය කියන චෛතසිකය නැත්නම් ඉන්ද්‍රිය ධර්මය, බල ධර්මය, වොජ්ජංග ධර්මය එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ කාංගයක් වෙන මේ වීර්ය කියන ධර්ම ගැන කතා කරන්නේ. ඒ වීර්ය චෛතසිකය භාවනා ලෝකයේ එකක් අර්ථයට ලක් වෙච්ච චෛතසිකයක්. ඒකට මම හිතන්නේ දේශනා කරන යනකොට අපි තේරුම් අරගන්න වෙනවා. ඇයි ඒකට එක එකනා එක එක මත ඉදිරිපත් කරන්න කියලා. කෙසේ නමුත් අපි සාමාන්‍ය කවුරුත් වගේ දන්න සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කළොත් ඒ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල ධර්ම කට්ටල හතක් සඳහන්. සතිපට්ඨාන ධර්ම, සම්මප්පදාන ධර්ම, චේතිපාද ධර්ම, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොද්ධංග ධර්ම ආර්ය අෂ්ටාංග මාර්ග ධර්ම උන්නෝයි කත්තායන් හතේ නැත්නම් කත්තල හතේ මේ වීර්ය චෛත්‍යයේ විතරක් වැඩියෙන්ම සඳහන් වෙන චෛත්‍යය වෙලා තියෙනවා නව පොලක සඳහන්. මේ ගාවට සඳහන් වෙන්නේ මේ සත්‍යයිතසිකේ අට පොලක සඳහන් වෙනවා. ඒ නිසා යෝගාවචර ජීවිතය තුළ මේ වීර්ය විශාල පරිණාමයකට ලක් වෙනවා. ඒ නිසා වෙන්නත් සරුවත් යන වංශයේ මේ වීර්යයිචෛසිකය නව පොලක සඳහන් කරලා තියෙනවා. ඒක ඉස්ලාම සඳහන් වෙන්නේ සතර සම්මාප්‍රදාන වීර්ය වශයෙන් සතර සතිපට්ඨාන පස්සේ සතර සම්මාප්‍රදාන වීර්ය වශයෙන්. මේ සතර සම්‍යක් ප්‍රදාන වීර්යයේ සඳහන් වෙන පාඩයක් තමයි මේ නාටක නසූත්‍රයේ සඳහන් කරන්නේ ගුණචපරම් වික්ඛවේ බික්ඛු ආරද්ධ විරියෝ හෝති පන්නානම් පාපකාණං ධම්ම කුසලානං ධම්මානම් පහනාය අනුප්පන්නාන කුසලානං ධම්මානං උප්පාදාය. ඒ කියන්නේ මේ යෝගාවචරය ඉෂ්ටි වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා විජුවම දැන් සීල සමාධි ප්‍රඥා ශික්ෂාවට වැටගත් කෙනෙක් වෙනකොට එනක් විදිහකට කියනවා මේ වීර්ය චෛත්‍යය හඳුනා ගන්න තැනට එනකොට ඒ පුද්ගලයාගේ මධිමතාන්තරවල සෑහෙන වෙනසක් දැන හෝ නොදැන සිදුවෙනවා. අපි ගිහි කෙනෙකුගේ සාසනික ප්‍රතිපත්තිය විස්තර කරලා දෙන්නේ දාන ශීල භාවනාව ඒ දානය හඳුනන්නේ කළ යුතු යුතුයකමක් කළ යුතු කුසලයක් විදියට. ඉතින් ඒකට ජී ජීවිතේ ගත කරන කෙනෙක් උගාක්ම අවධානය යොමු කරන්නේ Tamange ගෘහස්ත ජීවිතයේ දානය සඳහා තමයි. සීලයට tikai භාවනාව සඳහා තමයි කෙරෙන්නෙම නැති මට්ටමක් මේ අද පවතින බුද්ධ ආගමේ ඒ විදිහට දානය පිළිබඳව කලයුත්ත කිරීමේ බොහෝ කොට නියැලෙන බෞද්ධයා පිටින් කිරීම සම්බන්ධව තමයි තමන්ගේ බෞද්ධ ජීවිතය විනුම් ගන්නක් කරගෙන මනින්න උත්සාහ කරන්නේ. ඒ දානීය දෙමින් කටයුතු කරමින් සිල්ලක මේ පින් කර ගන්නා කෙනාට සීලයට යනකොට එක විදිහක පරිණාමයක් සිද්ධ වෙනවා. ශීලයේදී කියන්නේ නොකල යුතු අයුතු නොපනත්කම් ටිකක් නොකර සිටීම. දානයේදී කල යුතු කිරීමෙන් තමයි අපිටින් කරන්නේ. ශීලයේදී කරන්නේ නොකල යුත්තක් නොකිරීමෙන්. ඒක සතුන් නැරීම, සොරකම් කිරීම, කාමීත්‍යාචාරය වශයෙන් කායික ක්‍රියා ටිකක් අපි හඳුනගෙන තියෙනවා. වචනේ බොරු කීම්, ඒලාම් කීම්, විශේෂ කරලා පරිශෝධන කියලා ටිකක් හඳුනගෙන තියෙනවා. මේ ටික කරන්න ආපු අවස්ථාවේදී ශීලය අධිෂ්ඨාන කරන නොකර සිටීම. එතකොට මේ කල යුත්තේ කිරීමෙන් කරන දිනක් නොකල යුත්තේ නොකිරීමෙන් කරන දිනක් කියන දෙක ගත්තහම සාරවත්යන් වහන්සේගේ විනුන් දන්නේ නැත්නම් ආර්යයන් වහන්සේලාගේ විනුන් දන්නේ බලනකොට කල යුත්තේ කිරීමට වැඩිය නොකල යුත්තේ නොකිරීම තමයි මනින්ද කිරන්න බැරි තරම් උත්තම කුසලයේ බාහිරපත් වෙන්නේ. කොච්චර දන් දෙමින් කටයුතු කළත් ඒ නොකල යුතු සතුන් මැරීම හොරකම් කිරීම ආදී සිදු වෙනවන දානින් සිදු වෙන මොනම කුසලයක්වත් ශීලය කැඩීමෙන් සිදු වෙන අකුසල මකන්න තරම් දානිය පුළුවන්කමක් නැහැ. ඒ නිසා දන් දෙන කෙනා ශීලයට රැකගෙන දාන දෙනවා නම් නොකල යුතු මොකක් කරමින් ඒ ඒ පුද්ගලයාගේ ජීවිතේ මහත්ඵල මහානිකම් වෙනවා. ඒ නිසා ශාසනයේ ගැඹුරින් අවබෝධ කරනකොට නැත්නම් මේ වීර්යයිසිකේ වගේ දේවල් අවබෝධ කරනකොට අපි වැඩියෙන් ආනිසංස ලබන්නේ නොකල යුතු දේ නොකිරීමෙන් බව ඒ බවට හිත සකස් කරගන්න. ඉන්ක්‍රීමට වඩා පව නොකිරීමයි ආධ්‍යාත්මික ජීවිතයේ ප්‍රධාන වශයෙන් ඉස්සලයි කියන කියන එකට හැරෙන්න වීම මහ විශාල ලොකු වෙනසක්. ඒක හොඳට පැහැදිලි වෙනවා මේ සම්මප්පදාන ගැන කතා කරනකොට සර්වඥාන්ති ඉස්ලාම් සඳහන් කරන්නේ ආරද්ධ විදියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය සම්දං ජනේති වායමති වීර්යං ආරබති චිත්තං පග්ගන්හාති පදහ යෝගාවචර ඉස්ලාම මේ වීර්ය කියන চৈতසිකය යොදවන්නේ තමන් තුළ ඇත්තා වූ අකුසල ධර්ම දුරු කිරීම සඳහා පින් කිරීම සඳහා නෙවෙයි පවුන කිරීම සඳහායි. මේක බුද්ධ ආගමත් බුද්ධ ධර්මයක් අතර වෙන් කරන ඉර. බුද්ධ ආගමේදී අපිට ගුරුවරු උගන්වන්නේ, දෙමව්පියෝ උගන්වන්නේ, චාරිත්‍ර වාරිත්වල සංස්කෘතිය තියෙන්නේ පින් කරවීම සඳහා කරන කර්තව්‍යයක් වෙලා. ඒක තමයි ශාසනයේ ආගම වශයෙන් අදපත් කරලා තියෙන්නේ. නමුත් ධර්මයේ පැත්තෙන් බලනකොට මේ කිරීමට වැඩිය පව නොකර සිටීම පුදුමාකාර ශ්‍රේෂ්ඨකමක් තියෙනවා. දාර්ශනික වටිනාකමක් තියෙනවා. ශාස්ත්‍රීය වටිනාකමක් තියෙනවා. ඒ විතරක් මේ මෙලෝ වශයෙන් නිවන් දැකීමේ කටයුත්තේදී ඉස්සර කරගන්නත් ඕනේ. ඉතින් මේක සම්බන්ධව නිදර්ශන දෙක තුනක් අපි මතු කරගන්න වෙනවා. ඉදිරියට මේ වීර්යයිශිකය පිළිබඳව සමීපව කතා කරන්නේ. අපි හිතුවොත් අපි අවුරුදු 100ක් විතර ජීවත් වෙන කාලේ ඉතාමත්ම පුංචි කාලේ අපේ සම්පතේට අරගෙන ඒ සතාට අවුරුදු 100ක්ම කන්න දීලා ගොම්බ දීලා නාවල කවල කෝලා ඒ සතායේ අවුරුදු 100 වෙච්ච වෙලාවේදී අපි කිව්වොත් ඒ සතාට ඔබට පුළුවන් නම් කියන්න ඔබට මමයි කන්න දුන්නේ ඔබට මමයි ගොන්න දුන්නේ මේ සැපසනීප ලැබුවේ මමයි ඒ නිසා මම දැන් ඔබව මරන්න හදනවා මොකද ඔබ මට අයිති ඒ නිසා මම මරන්නයි යන්නේ මේ මට අම ඕනේ මට ඇට ඕනේ මේ මට මස් ඕනේ නිසා මම මරන්න යන්නේ කියලා කිව්වොත් කතා කරගන්න පුළුවන් ශක්තියක් ඒ සතාට තියෙනවනම් අවදාකවත් අවුරුදු 100ක් නෙවෙයි 200ක් අන්න දුන්නා ඒක වෙන කතාවක් මැරීමේ සතා අයිතියක් අපට දෙන්නේ නැහැ ඒක නිසා අපිට කියන්න පුළුවන් අපි සතුන්ට දාන දීම අවුරුදු 100ක් කරලා එක දවසක සත්ත්ව ඝාතනයක් කළොත් අර අවුරුදු 100ක් දීපු දානේ මොනවා වුණත් සත්ත්ව ඝාතන නිසා අපාගාමී වෙන කර්මපතයක් අත්දැකීම. අපිට කියන්න බෑ මේ ප්‍රාණ ඝාතයෙන් විදිච්ච අකුසලය මම දීපු දානේ මකන්න පුළුවන් කියලා. ඒක නිසා ඕනම කෙනෙකුට සත්‍යයක් කරගන්න පුළුවන් අවුරුදු 100ක් ඒ කතාවට දන් දෙනවට වැඩිය අර මරි මැරීම සඳහා ගත කරන චිත්තක්ෂණයේ මැරීමෙන් විරමණය නොකර සිටීම අර අවුරුදු 100ක දීමකට කියනවා. ඒ වගේම ගුරුන් ස්වාමීන් වහන්සේ මේක විස්තර කරනකොට මතක් කරනවා අපි සංඥා වාසය සමාන වේලාවල් වලට පිළිම සම්බන්ධ වෙනවා මේ නිහිමරු අපරාධ වලට අවුල් යැත්තන්ට අවසාන අවස්ථාවේදී කියලා බණ කියන්න දීලා. ඒකේ ඒ ඒ සමහරලාට මිනිමරුවන්ගේ මේ මරණ දඬුවම් නිලමේට යැත්තන්ගේ අවසාන කැමැත්තට තියෙන බණ ටිකක් අහන්න ඕනේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි සංඥා අවශ්‍ය නමකට එහෙම අවස්ථාවක් දීලා අවස්ථාවක් දීලා ආන්දුවේ නීතියක් කියනවා නම් මේ සංඝයාගේ මනාපේ ක්‍රියාත්මක කරන්නට රජුරෝ ඉද දෙනවයි කියලා හිතේ නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණ ඉද දෙනවයි කියලා කියන්නේ. අන්නේ එහෙම අධිකරණ ශක්තියක් ඇති සංජානන කරනවා. ඕනත් රජ කෙනෙක් කියමු. ඊළඟ ඒ විනුමරුන් දඩුවට මර දන්නේ යොමු කියනාට කිව්වොත් තව දවසකින් නැත්නම් දෙකකින් මේ මරණය සිද්ධ වෙනවා. අවශ්‍ය කරන්නේ මොනවද? හොඳ ලස්සන රූපද මන් දෙන්නම්. අවශ්‍ය කරන්නේ මනාප ශබ්දද මම ඒක දෙන්නම්. අවශ්‍ය කරන්නේ සුවඳද මම දෙන්නම්. අවශ්‍ය කරන්නේ අපට මේක අපට ආහාරද මම දෙන්නම්. සුඛභෝගී යාන වාහනේ ඉදුම් හිතුම් පහසුකම් දෙක මම දෙන්නම්. එන්නත හිතට අවශ්‍ය යම් දර්ශනයක් තියෙනවා නම් දෘෂ්ටියක් තියෙනවා නම් ඒක ලබා ගන්න මම දෙන්නම්. ඔබතුමා මොනවද කියන්නේ කියලා. අපිට හිතා ගන්න පුළුවන් මේ එක මරණයේදී මේ මිනිසයා මොන වගේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස විශේෂයි කොයි දෙයක් ඉල්ලයිද ඒ වෙනුවට මේ පුද්ගලයාට ශක්තිය කියලා කිව්වොත් ඔබතුමාට අවශ්‍ය කරන්නා වූ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම ඕනම දෙයක් කියවීමක් ශක්තිය තියෙනවා. ඒ වගේ ඌව එපා නම් මට වෙන විකල්පයක් දෙන්න පුළුවන් ඔබතුමා මරණයෙන් නිදහස් කරන්නත් මට පුළුවන් කියලා. ඒ මරණයට ලක් වෙච්ච එක නම් මොකද්ද ඉස්සලා තෝරගන්නේ. අවදාකවත් හිත නැරෙන්නේ ඉන්නවයි කියලා මගදන්ට ලක් වෙලා ඇතිගත්ත ස්වරූපයෙන් ඉන්න එකනාක රූප වලින්, ශබ්ද වලින්, ගන්ධ වලින්, රස වලින්, ධර්ම වලින් ඇති වැඩක්. එනකට අවශ්‍ය කරලා තියෙන්නේ අබය. මොනකට අවශ්‍ය කරලා තියෙන්නේ ජීවිත ගාමී. ඒ නිසා ඒ කාන්තේම සීහොල් කියන කෙනෙක් ඉල්ලන්නේ අබේකයි. ඒක නිසා අපි විනක් කරන වෙලාව සහ පවක් නොකර සිටින අවස්ථාව කියන දෙක බලපුවාම අන්න ඒ වාගේ සංසන්දනයක් ගන්න ඕනේ. අපි කිං කිරීමට කියන කැමැත්තට වඩා ලොකුම ලොකු එළවුමක්, යෙදවුමක්, කුසල ඡන්දයක්, වීර්යයක් යොදන්න වෙනවා. අපෙන් වෙන්න තියෙන අකුසල් නොකර සිටීම. ඒක සඳහා සරුවචනන්සේ පෙන්වන්නේ පරිණාමයකින් යුක්ත චිත්ත වැඩපිළිවෙලක් ඉති වැඩපිළිවෙලක්. උප්පන්නානං කුසලානං ධම්මානං පහාන. දැන් තමන්ගේ හිතේ පහළ වෙලා තියෙන තමන්ගේ වචනවල මැනිලා නිලා කලවම් වෙලා තියෙන ක්‍රියාවල සම්බන්ධ වෙලා තියෙන යම් අකුසලයක්. යම් අදක්ෂ වැඩපිළිවෙලක් තියෙනවනම් එයින් දුරු වීම සඳහා ඡන්දං ජනිත. කුසල ඡන්දයක් පහළ කරගන්න. මම මේක කරන්න ඕනේ කියලා. ඒක කවදාකවත් රජුන් කිව්වට, දෙමව්පියෝ කිව්වට, ආන්දුවෙන් නීත්‍යන්වට, ගුරුවරු කිව්වට කවදාකවත් ඒ පුද්ගලයාට හැබෑ වෙනසක් වෙන්නේ නැහැ. හැබෑ වෙනස වෙන්නේ පුද්ගලයා තුළ කුසල ඡන්දයක් පහළගෙන මේක මම නැති කරන්නේ. නැත්තම් මම මේ වෙන් වෙන්න ඕනේ කියලා ඒ ඡන්දේ පහළ වීම ඒ පුද්ගලයාගේ ජීවිතයේ විශාලම වෙනස එක තමයි කියන්නේ. නිසා ඡන්දයක් ඇති කරගත්තේ නැත්නම් ඇතුළතින් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැත්නම් තමන්ගේම හිතෙන් දෙස්ුන්නේ නැත්නම් ඉගලේ වෙනස් කරන්න බැහැ. ඒක නිසා ඉස්ලාම වැදගත් වෙන දේ තමයි බුද්ධ චරිතයක් වෙනස් කරනකොට වීර්ය ආරම්භ කරනකොට මම මේ දේ කරන්න ඕන කියලා ඇති වෙන කොටස තමයි. ඡන්දං ජනේ. ඊට පස්සේ පුද්ගලයා වෑයමක් කරනවා. මෙවැනි දෙයක් මම ළඟ පුරුද්දට කරන මානසික අකුසල කර්මයක් තියෙනවා, වාචික අකුසල කර්මයක් තියෙනවා, කායික අකුසල කර්මයක් තියෙනවා. මේක මට මේ කුසල ඡන්දයේ තිබුණු පළියට කළ හැද්ද කියලා. මොකද සර්වඥාන්සේගේ ආර්ය පරිශ්‍රණයේ උන්වහන්සේ දැනගෙන කියනවා නකෝපනේතං විච්ඡවේ ඉච්ඡේවපත්තප්ප. අනේ මේ ලෝකේ කිසිම දෙයක් තමන්ට ඕන පළියට කරන්න බෑ. ඉච්ඡං කියන පදයයි කුසල ඡන්දං කියන පදයයි සමානයි. විකෝපණයකින් විච්ඡේවපත් කරනවා. අපිට ඕන වුණාට පිරිසිදු වෙන්න, සිල් රකින්න, භාවනා කරන්නට, ධ්‍යාන ලබන්නට, මාර්ගඵල ලබන්නට ඒ කැමැත්ත තිබුණට මදි. ඒකට අවශ්‍ය කුසල ශක්තිය තියෙන්න ඕනේ. කර කරපු අත්දැකීම තියෙන්න ඕනේ. ඒක නිසා යම් කිසි විදිහකට යමක් කරන්න අවශ්‍ය නම් ඉස්සල්ලාම ඡන්දේ අවශ්‍ය වුණාම ඡන්දේ වැඩ විම වෙයි. ඒ ඡන්දේ යුක්ත වෑයමක් කරන්න ඒක නිසා චන්තං ජනේති වායය. මේ වායම් කරනකොට මුල් මුල් අවස්ථා කීපෙද වැටෙනවා. තමයි හිතන දිහාවට යන්නේ නැහැ, හිතන තරම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අන්දොස්සයි වෙන ගතියක් එනවා. එන්නේ ඉඳ තියෙනවා. සමහර වෙලාවට හරියන්නත් ඉඳ තියෙනවා. බොහෝ විට සිදු වෙන්නේ ඒ වෑයමට ඇතිතරම් ප්‍රතිඵල ඉන්නේ නැහැ. විශේෂයෙන් මේක කුසල පැත්තට යනවා. ඒකා සම්දාන් ජනේති වායමති මේ තියෙද්දි මේක වරදිනවා තමයි ලෝකයා යන්නේ මේ දේවල් හොයන පැත්ත තමයි මම යන්නේ අකුසලයෙන් වෙන් වෙන පැත්තටයි ඒ නිසා ලෝකයාගේ රුචි අරුචිකම් වලට වැඩිය වෙනස් සංගතික ඉහළට යන වැඩක් මම මේ කරන්නේ කියලා උපාචන්දයක් ඇති කරන වෑයම් කරලා වැරදුනත් නැත්නම් වරක් දෙකක් අසාර්ථක වුණත් ඉදිරියට යෑමට ගන්නා ශක්තිය තමයි විරියන් ආරබති කියලා කියන්නේ ඒක වීර ලක්ෂණයක් විතර තියෙනවා. බොහෝ දෙනාට බැරි බව හැබෑව. ආශාව තිබුණාට කෙරෙන්නේ නැති බව හැබෑව. නමුත් වීර්ය ලක්ෂණය තියෙනවනම් ඒ පුද්ගල ඒකම කරනවා. නිසා කුසලං සම්බන්ධයයි වායම විද්‍යාන් ආරම්භති. එහෙම කරගෙන යනකොට දුර්වලතා, අපහසුතා, පරාද වීම, පච්චත්තාප, බය, සැක නානා ප්‍රවිධ වෙනවා. අන්න ඒ වෙලාවේදී සිත දැඩි කරගන්න. චිත්තම් පංගන්හාති කියලා. දැඩි කරලා දත හපාගෙන බුදුකල්ල දිවෙන් පද කරගෙන, දතෙන් දත පද කරන, සිහිල්ලෙන් ගාඩිය දාගෙන මේකට හැප්පෙනකොට තමයි ප්‍රධාන වීර්යය කියලා කියන්නේ. ඒකට ඒක කියලා මුළු හදින්ම ඒ කෙලස් කන්දක් එක්ක හැප්පෙන වෙලාව. අන්දජනේති වායනති චිත්තය. විරියන් ආරම්භති චිත්තම් පංගන්හාති පදහ. ඊට පස්සේ තමයි එක්කෝ රැකෙන්නේ රැකෙනවා මියෙන්නේ මියෙන්මා කියලා ප්‍රධාන වීර්යයක දරනවා. ඒක නිසා මේ තමන් ළඟ තියෙන අකුසල ධර්ම ආයික වාචික මානසික කියන මොනම දෙයක් හෝ මේ සංසාණයෙන් ගලවලා දාන්න පටන් අරගත්තට පස්සේ එතන තමයි නියම පෞරුෂත්වයේ මැනීම තියෙන්නේ. නමුත් ඔතන මේක වුණා කියන්න දන්නේ නැහැ. ඒ බෞද්ධ ඉතිහාසය දිහා බලනකොට ඉස්සර කාලේ තිබිලා තියෙන්නේම මේ ධර්මයේ පාවිච්චි කරලා තියෙන්නේ යෝගාචරකම් පාවිච්චි කරලා තියෙන්නේම තමන් ළඟ තියෙන අකුසල ධර්ම දුරු කිරීම සඳහා. මොකද අවාසනාවන්ත විද්‍යාගත සිද්ධි රාශියකට පස්සේ මේකේ වසුබෑමක් වෙලා පවු නොකිරීමට වඩා පින් කිරීම කියන එක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. වෙන විදිහට කියනවනම් ධර්මයට වඩා ආගම ඉස්සර වෙලා තියෙනවා. එදා ඉඳලා මිනිස්සයා බෞද්ධයා පවුන කිරීම කියන එක පැත්තකට දාලා පින් කිරීමේ කටයුතු ගියාට පස්සේ අපේ බෞද්ධ සංස්කෘතිය ගාක් ඕලාරික වෙලා තියෙනවා. ගාක් ලෝකායත වෙලා තියෙනවා. ගාක් අනිකුත් ධර්මහා සමාන මට්ටමකට නමුත් මේ වීර්යයියිසික ගැන ඉගෙන ගන්නකොට සම්මප්පදාන ගැන කතා කරනකොට ඉස්සල්ලාම සරුවචනන්ට වෙන්නන්නේ තමන්ලගේ ඇත්තා වූ අකුසල ධර්ම දුරු කිරීම සඳහා ගන්නා වූ ඡන්දයයි ඒ සඳහා ගන්නා වූ වෑයමයි ඒ සඳහා ගන්නා වූ වීර්යයයි ඒ සඳහා ගන්නා වූ දැඩි ප්‍රධානයයි තමයි බෞද්ධයාගේ සංකේතය. මේක බොහෝ විට සාක්ෂියක් වශයෙන් ඔප්පු කරනවා සබ්බපාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං විස්හාන සාසනං කියන එක බොහෝ ප්‍රසිද්ධ බරපතල මන්ත්‍රයක් වගේ විස්හාස. මේක මේ ගෞතම සර්වඥාන්සේගේ බණක් නෙවෙයි බුද්ධාන සාසනය. සියලුම බුදුරයන් වහන්සේලාගේ සාසනය. මොකද්ද? ශබ්ද භාකසා කරන්නේ. සියලු පයින් පවුන් කවින් වැළකීම තමයි බුද්ධ ශාසනයේ ඉස්සල්ලාම මුලක වෙන්නේ. නමුත් අද අවාසනාවන්ත විදිහට බුදු ශාසනයම පින් කිරීමේ කටයුත්තට ගියාට පස්සේ ඉතින් බුද්ධ ආගමට දෙයියන්ගේ විහිද තමයි කියන්නේ. බුදුන්ගේ සරණ නැහැ. ඒක කොච්චරද කියලා කියනනම් යෝගාවචරයේ තමන්ගේ වැඩ කටයුත්ත මේ වීතික්‍රම කෙලෙසින් දුරු වීම සඳහා සිල්ගතිය ජීවන ධර්ම වූ පරිඋත්ථාන ධර්මයන්ගෙන් ගැලවීම සඳහා සමාධි ශික්ෂාව වැඩි වීම ඒ වගේම අනුශේධ ධර්මයන්ගෙන් ගැලවීම සඳහා විපස්සනා භාවනා වඩන්න ගියාම අද ලෝකයා කොච්චර ගෞරව කරනවද කියනවනම් භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා නමකුත් මම ඩාලිවල භාවනාවේ ගිය විශේෂයෙන් පහුගිය අවුරුදු 20 කාලේ මුල් වෙලා ගිය අත්ව සඳහන් කරන්නේ භාවනා කරන මනුෂ්‍යයාට කෙලපිරිච්ච පරික්‍රමකට තරංගව සලකන්නේ. ඒ මොකද ඒ අත්ව පින් කරන්නේ නැති මට්ටමකට වැටෙනවා. පවු නොකර සිටීම සඳහා සූක්ෂ්මී භාවයකටපත් වෙනවා කියන එක අබෞද්ධයන්ගේ කෙනෙහිලි අපිට අවශ්‍ය නෑ. මේ කිච්චුවන්ත බෞද්ධයන්ගේ කියන කෙනෙහිලි දිහා බලනකොට ශාසනය ඔළුවෙන් හිටගෙන තියනවා වගේ තමයි තේරෙන්නේ. මේක දැනගෙන බහින්න ඕන යෝගාවචරය. මේක නොදැන මේ භාවනා කරන්නේ කත්තාම සියලු දෙනාගෙන්ම අපිට ආදාර උපකාර සැලසෙවි සමලේ සතුනමුනා වාගේ කවුරුත් ආශිර්වාද කරාවි කියලා හිතුවොත් ඒක මේ වීර්ය කියන চৈতසිකේ නොදන්නහම. ඒ වීර්ය চৈতසිකේ දන්න කෙනා හොඳටම දැනගන්න ඕනේ වීර්ය කියලා යොදන්නේ මොකටද? අපෙන් වෙන්න තියෙන අකුසල ටික නතර කිරීම සඳහායි මේක පව් කරන ලෝකෙට ඇසත උල්ලනින්නා වාගේ. දෙන්නන්න බෑ. ඒක නිසා මේක තේරුම් ගත්ත ඇත්තන්ට ගඟ දිගේ ඉහළට පේන ඇත්තන්ට මහා විශාල වෙහෙසක් මහ විශාල දරතයක් ඇති ඒ දරතයේදී ඒක නොදන්නා වූ තාමත් පින් කිරීමට දඟලන අන්ධබාල ජනතාවගෙන් ඇතිවෙන්නා වූ මේ ආරවුල් සංකට දෝලක ඒ ඇත්තන්ට දොස් කියන්න ගත්තොත් යෝගාවචරයා කටතීරුවෙක් බවට පත් වෙනවා යෝගාවචරයා ඔලොමොට්ටලෙක් බවට පත් වෙනවා යෝගාවචරයා බුබ්බඩේක් බවට පත් වෙනවා කුසීතෙක් බවට පත් වෙනවා මෙන්න මෙතනදී සාමත ඥානවන්තව මේක මේ සංසාර දුකේ ස්වභාවය සංසාර වටේ ස්වභාවය බව දැනගෙන ඒ කිසි දෙයකින් නොසැලී මම කවුන කිරීමද ගත්තා වූ අදිෂ්ඨාන සීල රැකීමද ගත්තා වූ අදිෂ්ඨානය සමාධිය රැකීමද ගත්තා වූ අදිෂ්ඨානය විපස්සනා භාවනාවට ගන්නා වූ අදිෂ්ඨානය ඡන්දය වෑයම වීරිය ප්‍රධාන වීදිය කියන මට්ටමට එන්නේ එන්නේ එන්නේ පන්නරේ තියාගන්න බැරි වුණොත් ඒත්ෝ පට වෙනවා වර්ධිනවා පසුබානවා වැටෙනවා වැටුණට පස්සේ කරන කතාවල් සම්පූර්ණ සාසන විලෝපන කතාවක් සම්පූර්ණ සාසනය කියන්නේ මොකක්ද කියලා දන්නේ කතාවල් කතා කරන්න පටන් ගන්නවා මොකද ඒත්තන්න වෙන කරන්න දෙයක්වත් නැහැ මේ සාසනය විදගෙන මොනවාරි කරන්න ඕනේ නමුත් අපිත් ඔබ කරලා දිනව ඔහොම කරන්න බෑ කියාගෙන වැටිච්ච කතා, පෙරදිච්ච කතා අනන්තයි අප්‍රමාණයි. ඒවට කියන්නේ කටළු කතා කියලා. කතාවට කියන කතා. නමුත් හරියට වීර්යයයිසය කියලා කියන්නේ මොකද්ද? ශාසනය කියලා කියන්නේ මොකද්ද? සීල ශික්ෂාව කියන්නේ මොකද්ද? සමාධි ශික්ෂාව කියන්නේ මොකද්ද? ප්‍රඥා ශික්ෂාව කියන්නේ මොකද්ද කියලා දැනගෙන ශාසනයේ ගැඹිරත්වය. තමයි මේ වඩන භාවනා ජීවිතයේ යෝගාවචර ජීවිතයේ ගාම්භීරත්වය දැනගත්තොත් ඒ පුද්ගලයා ඉක්මන් වෙන්නේ නැහැ පිළිච්ඡයක් කරන්න. තීන්දුව කරනවා මේ වෙලාවේදී මම වැටුණට ඒ බුද්ධහාදී උත්තරමන් වහන්සේලා ගමන් කරන පාරක් මේ කොයිකෙදි කියේ ලේසි වැඩක් නෙවෙයි. වැටෙන්න වැටෙන්න මේක පන්නරේ තියාගන්න ඕනේ කියලා ඉදිරියට යන ගතියමයි වීරයාගේ ගතිය. නිසා වීරාණම් භාවෝ විරියෝ කියලා අතුවාචාරින් වහන්සේලා කියලා කියනවා. වරද්දා සාධු භාවයක් අභියෝගයක් මතුවෙනකොට පැනලන ගතියක් නෙවෙයි. ඒ වෙලාව කඩාපනින ගතියකුත් නෙවෙයි. මේකට මම කොයි විදිහේ ප්‍රයත්නයක් කරන්න ඕනද කියලා හොඳට නෝනින් සලකා බලලා ඒකට මුහුණ දෙන ගතිය මේ ජීවිතය අවශ්‍ය කරනවා. ඒක නිසා ඉස්සල්ලාම අපේ ජීවිතය අවශ්‍ය කරලා තියෙන්නේ උපන්නානං අකුසලානං ධම්මානං පහාන. ඉතින් මේක එකපාරෙන් කරන්නේ. අපේ අදුපාඩුකම් මොනවද කියලා නොලඹ තාලෙකවත් කරන්න බෑ හේතු කාරණා දෙකක්. එකක් අපි මෙතෙක් කල ගත කරපු ජීවිතය හැටියට අඩුපාඩු දැකීම වැරද්දක් කියලා අපි හිතනවා. අඩුපාඩු දැකීම අකුසලයක් කියලා අපි හිතනවා. නමුත් භාවනා කරන පටන් ගන්නතර පස්සේ අපි එකිනෙකා සබ්‍රක්මචාරීන් වහන්සේලාට ජීවිත ගන්න වෙනවා. ගුරුවරයාට අපි පාවා දෙන්න වෙනවා. අඬා වැටෙන්න වෙනවා. අනේ අපි ළඟ අකුසලයක් තියෙනවනම් අඩුපාඩුවක් තියෙනවනම් අනුකම්පාව කරනවා. මට මේක කියලා දෙන්නේ කියලා ඒකටයි අපි ඊයකට ඉගෙන ගත්ත අර සෝච ගතිය අපිට අවශ්‍ය කරන්නේ. ඒ වගේම අනුන්ට උදව් උපකාර කරලා කීකරු ගතියක් අපිට ඇති කරගන්න වෙන්නේ අපි මේ වට කරගෙන තියෙන්නේ මොන බලන කණ්ණාඩි ටිකක් කියලා හිතා ගන්න. මගේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා මට පේන්නේ නැහැ. ඒක මේ කණ්ණාඩියෙන් බලන්න. මේ කණ්ණාඩිය තමයි Taman එක වැඩ කරන යෝගාවතර පිළිතුර. සම්ප්‍රදායින් වහන්සේ. ඒකට බොහොම ලක්ෂණයට කැපී පෙනෙන්න කියලා දෙන්න පුළුවන්. ඒ ඇහැ කොච්චර දෝ දේවල් දකින්න දක්ෂයි. ලෝකේ දෙන සියලුම දැකට ඇහැට කවදාකවත් ඇහැ දකින්න බෑ. ඒකකින් වැඩි උර තර්ක කරන්න කියන දෙයක්. ඇහැ බලන්න නම් කණ්ණාඩියක් අවශ්‍යයි. ඒ වගේම තමයි අපේ අඩුපාඩු කියන එකත් අපි දකින්න නම් අනිත් පැත්තෙන් එක්ක ගනුදෙනු සිදු වෙනවා. අනිත් පැත්තෙත් එක්ක ගැටුම්. ගැටුම කියලා කියන්නේ කහ බැන ගන්නවා කියන එක නෙවෙයි. සංනිවේදන සිදුවෙන්නේ. සර්ව සාකච්ඡා සිද්ධ වෙන්නේ. සිදුවෙනකොට සාධරකමක් ඇති වෙන්න ඕනේ. අනේ මොකද්ද මගේ වැරද්ද? මම මම හැදෙන්න නම් මේ අත්තු මට කියන්න කැමති නැහැ. මේ මහත්ම ගති නිසා නමුත් මේ අත්ංගේ හැසිරීමේ නැත්නම් මති මතාන්තර වගේ මගේ අඩුපාඩුව මොකද්ද කියලා දැනගන්න මේ දක්ෂකම වීර්යයේ මුල් අංගයක්. ඒක දැන ගැනීමවත් මහ විශාල අභියෝගයක්, විශාල සෙල්ලක්කාරකමක්, විශාල වීරත්වයක්. ඒකෙන් මෙතෙක් කල් අපි ගිය ගමනේදී තිබුණේම වැරදි වහගෙන අනුන් ඉදිරිපිට මේ මූලිකාවට ගත කිරීම. භාවනා යෝගාවලිය ගියාට පස්සේ අපිට මේක අනිත් පැත්ත හරවන්න වෙන එක ඒකමත් මහ ගැඹුරක්. ඒකමත් අපේ ජීවිතේට, අපේ විද්‍යාත්මක වලට, අපේ මතිමතාන්තර, අපේ පෞරුෂත්වයට විශාල කම්පනයක් සංජලයක් වෙනවා. ඒක නිසා එක පැත්තකින් කියවි ගොඩාක් නම්බුවට ජීවත් වෙන එකට හුඟක් අමාරුයි බලන්න. ඒක මොනවත් නැති වෙන්න කතාචාරාවට වුණා වගේ ස්වාමියක් නැතුණා, ගල්දෙන්නක් නැතුණා, අම්මක් තාත්තක් නැතුණා, සහෝදරයක් නැතුණා, ඇඟේ රෙදිත් නැතිුණා. ඔළුවේ තිබුණ සාමාන්‍ය කල්පනා කරලා පිස්සු මට්ටමකට ගන්නට පස්සේ නම් අන්න බුදුහාමුදුරුවෝ දකින්නකොට අපි නම් හිතන්නේ එතකොට නම් කවදාකවත් සත්‍ය පිළිගන්න බෑ මේ ජීවිතයේ අන්තිම මමාරු අවස්ථාව. මොකද මේ වගේ බණ කීක ඉඳලා කඩාගෙන වැටුනේ සම්පූර්ණ ලක්ෂණ ස්වરૂපී කාන්තාවක් සම්පූර්ණ දීපවස්ත්‍රව පිස්සුවේ ඉඳපු ගමන් තියා කොසේ කරනවා වගේ අකුඩි ගන්න. ඉඳපු ගමන් ගඟට අත ගහලා කතා කරලා කියන කණින් දෙපා මනින් දෙපා ඉන්නේ. ඒ තාම ඉන්නේ අර මැරිච්ච දරුවෝ දැකලා. සාමීනේ නයා ගහලා ඉදිමිච්චේ ස්වාමි පුරුෂයා දැක්කා. සාමීනේ අම්මයි තාත්තයි පිටින සෝනේ ඉන්දර දැකකට දුම දැකලා ඉතින් ඒක දකින්නකොට කාලනවා දඟල දඟල තමයි බුදුහාමුදුර ගාතාව. බුදුචන් වහන්සේ කිව්වේ නැගිනින්නේ සිහියලව ගන්න කියලා. අපිට නම් හිතෙන්නේ මේ වගේ වෙලාවදී මොනවද දක්වක් කරගන්න බෑ සිහියලවන්න කියලා. කල්පනාවක් නැති වෙනම පාරටම සිහියලව ගන්න පුළුවන් වුණා. එයාට නැති වෙන්න දෙයක් තිබුණේ නෑ ඒක. ඇඟේ වස්ත්‍රේවත් නැහැ. නමුත් ඔක්කොම තියෙන්න තියෙන්න තියෙන්න තියෙන බොහෝම අමාරුයි. තමන්ගේ වැරදි දැක ගන්නා තත්ත්වයකට. ඒකෙන් අපි සක්‍රමකාරීන් වාසයට වඳින්න වගේ. ඒ අතන ගරු කරන්න වටම අපේ තියෙන අනිපාඩුකම නම් බලා ගන්න මුන්නේ ශබ්‍රහ්මකාරීන් වහන්සේලා නැතිතයි. බුදුහාමුදුරුවෝ නැතිතයි. ගුරුහාමුදුරුවෝ නැතිතයි. අපේ වැරදි පෙන්ලා දෙන එකම ටයිප් එකේ තමයි සත්‍යය. ඉඳලා Taman දිහා සතියෙන් බලන් ඉන්නකොට ඒ සතියට පෙන්වලා දෙනවා මේ වෙලාවේදී මට වීර්යය තියෙනවා මේ වෙලාවට වීර්යය නැහැ. මේ වෙලාවට සද්ධාව තියෙනවා මේ වෙලාවට සද්ධාව නැහැ. මේ වෙලාවට සමාධිය තියෙනවා මේ වෙලාවට සමාධිය නැහැ. මේ වෙලාවට ප්‍රඥාව තියෙනවා මේ වෙලාවට ප්‍රඥාව නැහැ කියන අර සතියේ තියෙනවා විශාල කන්නාඩියක ස්වභාවය. ආදාසික ස්වභාවය තියෙනවා මනස කියන්නේ කවුද කියන එක පෙන්නනවා. ඉතින් සත්‍ය ප්‍රතිපාක්ෂික ධර්මවල වීර්යය පෙන්වන්න ඉස්සල සර්වඥාන්ති ඉස්සල්ලාම පෙන්වන්නේ හතර සතිපට්ඨාන. ඒ සතිපට්ඨානේ අපි කණ්ණාඩි අතර ගන්න. අරගෙන වැරදි දකින්න දකින්න ඉස්සර අපි ළඟ තියෙන පසුබාහන ගතියක්, වැරදි හංගන ගතියක් මොනිච්චාවට අනුන්ට මම අපාරවතියි. යෝගාවචර වෙච්ච ගමන් අපි මේ වැරදි වල මොකද්දෝ ගුණයක් අරගෙන මේ වැරදි ටික දැනගන්න තමයි අපි මේ සීලෙක පිළිගන්නේ. මේ වැරදි ටික දැනගන්න තමයි අපි සමාධි භාවනාවක් කරන්නේ. විශේෂයෙන්ම විපස්සනා භාවනා කරන්නේ අපේ ළඟ තියෙන වැරදි ටික දැනගන්න. අන්නේ වැරදි දකින්න නැතිව හදන්න බෑ. වැරදි දැක්කත් අපේ තියෙන මතිමතාන්තරිය හැටියට වැරද්දට එක්ක ද්වේෂ කරනවා වැරද්ද වෙන්නට එක්කනට වෛර කරනවා නැත්නම් වැරද්දට ඇකිලෙනවා වහන්න හදන ගතිය තමයි අපේ ජම්මාන්තර ගතිය. විපස්සනාවේදී ඒක සම්පූර්ණ වෙනස් කරලා බලන්න, දකින්න වීර්යයක් ඇති කරගන්න. වැරද්ද දැකලා නොසැලී ඒක දිහා බලන්න ඉන්න පුළුවන් ගැතියි. මේක මේ සදාචාරාත්මක ආගයන් ඇත්තා වූ සුචරිතවාදීන්ට හිතා ගන්න අමාරු තැන. සුචරිතවාදීන් කියන්නේ වැරද්ද දකින්නකොටම පැනලා හදන්නේ. මේ ਸਰවචනාංශයේ මේ වීර්යචෛසිකයේදී සතිචෛසිකයේදී පෙන්නනවා වැරැද්ද ඒ තාලෙටම මුලමදාග වශයෙන් දැක ගන්න නම් ඒක මකන්න හදන්නත් එපා වඩන්න හදන්නත් එපා ඒක ඇති හැටි දකින්න. මේක ඉතාම අමාරු දෙයක් ලෝක ජීවිතේ. එනිසා මේ වීර්යයේ চৈতසිකය ගැන ඉගෙන ගන්නකොට මේ වීර්යය ඉගෙන ගන්න සත්‍යයක් ඉගෙන ගන්න වෙනවා. අනිකුත් අපේ තියෙන ওই සීල සමාධි ප්‍රත්‍යක්ෂ ඉගෙන ගන්න වෙනවා. නමුත් මේ වීර්යයේ চৈতසිකය උත්තර ගැඹුරු වෙන්න හේතුව මිනිස්සු අකමැති වෙන්න හේතුව මේ සත්‍යය කියන එක ඇත්ත කියන එක යථාර්ථය කියන එකට අපි ඒ තරම්ම බයයි. මුළු ජීවිතේම කරන්නේ අපි අනුන් පිළවෙන්න. මුළු ජීවිතේම කරන්නේ අනුන්ට මවාපෑම් කරලා. මම හොඳ කෙනෙක් ඒක අපි අතිමානයට වැටලා ඕනකට වැඩිය හොඳ බව පෙන්වන්න හදනවා. එහෙනම් අවමානයට වැටලා අනික් අයට වැඩිය මම නිහිතයි තුච්චයි කියලා හිතන කල්පනා කරනවා. ඉතින් මේ ලෝකේ කවුරක්වත් නැහැ කියලා කියනවා. ඒ අතිමාන අවමාන දෙකට වැටෙන්නේ. පටේ ලෝකේ කාලයක් එක දැනගෙන මේ මානසික විද්‍යාවේදී පටේ ලෝක ඇත්තම සත්‍ය මේකදී බොහෝමත්ම උග්‍රයි. එන්න 10ටම නම් නම් 10ටම එක්කෙනෙක් මානසික රෝගියෙක්. ලංකාවේ දැන් ඉතින් තමයි යමි ඉන්නේ. එන්නේ ගන්න මට වැඩි වෙගෙන යනවා ලංකාවේ. ඒක නම් පැහැදිලිවම 10ට එක්කෙනෙක් මානසික රෝගියෙක්. ඒ රටවල වල දියුණු වෙන උපමාන විදිහේ බලනකොට යටිතල පහසුකම් කියලා අලුත් වචනයක් අපි හදාගෙන කියනවානේ. මේ යටිතල පහසුකම් වල වැඩියෙන්ම දියුණු වෙන තැන තමයිලු මානසික රෝහල් වල ඇඳවල්ලා. කොච්චර ඇදුවත් නැතිලු බඩේට. ඉතින් මේ නිසා ඒකත් හදලා තියෙන උපක්‍රමයක් බලන්ද කී දෙනෙක් මේ ලෝකේ අතිමානයෙන් පේනවද කී දෙනෙක් මේ ලෝකේ අවමානයෙන් පේනවද කියලා කන්නාඩියක් හදුවලු ඒ කන්නාඩිය නැත්තම් කරකවනකොට ඒ කණ්ණාඩිය අර වාහනේ තියෙන කණ්ණාඩි වගේ ඉස්සරහට නෙරෙනවා. ඉස්සරහට නෙරපුවාම තියෙන දේවල් පුංචි කරලා පෙන්නනවා. අනිත් පැත්තට බොත්තම කරකවනකොට මුණු වන්න කණ්ණාඩිය හැවුර කපන කණ්ණාඩිය වගේ අවතල වෙනවා. එතකොට තියෙන දේවල් ලොක් කරවලු වෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් යහත මෙහාට කරකවලා ඕනම කෙනෙක් ඉස්සරහට ගිහලා කිව්වොත් මේක තමන්ගේ ප්‍රකෘති ස්වරූපයෙන් නැත්නම් බොත්තම් කරපන්නේ කියන කිසිම කෙනෙකුට ගන්න ප්‍රකෘති එක. එක්ක ඕනට වැඩි ලොක් කරලා හිතනවලු මම තමයි මේ කියලා එයා ලොකු රූපයක් පවල කට්ටියට කියනවලු මේක තමයි මගේ රූපේ. නැත්නම් පුංචි රූපයක් එන්න කණ්ණාඩිය පුංචි කරලා අවතල කරලා කිසිම කෙනෙකුට බැලුවේ තමන්ගේ ප්‍රකෘති ස්වරූපේ කණ්ණාඩිය වතුරා. ඒ තරමටම අපි ඉන්නේ රඟපාන ලෝකේ. මේක ඇඳුම් වලින්ත් අපි කරනවා, දේවල් දරවලින්ත් කරනවා, කැමිනුත් කරනවා, බෙහෙතුත් කරනවා. යෝගාවචර ජීවිතය ආවට පස්සේ මේ ශේරම තැහැරලා දාලා අපි නිකම්ම නිකන් අවශ්‍යතාවය බඩ පිරෙන්න කැමති විතරයි විලි වහ ගන්න අඳිනවා විතරයි ඔන්න හම්බෙච්ච කුටියක ළඟිනවා අඩුම බෙහෙත් ප්‍රමාණයකින් පාවිච්චි කරන්න ගියාම එක එක්නාට හම් වෙන්න අල්ලගත්තේ ආදී නිසා වීදේට ගොඩාක් ආවා දෙමේ රඳපෑම හුඟා අඩුයි. මේකත්ම අපි විශාල වෙනසක් තියෙනවා. ඒ නිසා දවසකට භාවනා කරනවා කියවම දිවි රෝග කියාට වැඩි වශයෙන්. නමුත් ඒ දේ කරගෙන ඉවරලා මේ වීර්යයයිසිතේ හරියට අඳුරගෙන ඉදිරියට ගියේ නැත්නම් මේ එක්කලාට කතා කරන්නේ සීලයට සම්බන්ධ කොටස්. සමාධි භාවනාවට යනකොට කොහොමද? එතනදී විපස්සනා පැත්තේ මේක දිහා බැලුවොත් අපි ආනාපාන සතිය තුනට දානවා. ඉන්දිය නැකේන් දෙහිද දානවා. එනක යන්නේනකොට සක්මන් භාවනා වගේ හිත දානකොට ඒක හිත හිතින් නැති වෙන්න කාරණාවක් වෙනවා. ඒකෝ හිතවිලි ඇවිල්ලා හිත වැරෙනවා. නැත්නම් ශබ්ද වලට හිත පීඩි ගෑවිලා සමාධිය කැරෙනවා. නැත්නම් කායික වේදනා නිසා හිත කැරෙනකොට ඕනම කෙනෙක් හිත තරක් කරගන්නවා. මොකද ඒගොල්ලෝ හිතනවා මං කරපු පින් නිසා මේ වගේ තැනකට ආපු නිසා කිසියම් බාධාවක් නැතුව නිකන් ඊයක් විද්දා වගේ දැන් අරමුණට හිත යන්න ඕනේ ඒක ඇලවිලා හිටින්න ඕනේ මට සමාධියක් එන්න ඕනේ. අදාකත් එහෙම වෙච්ච කිසිම කෙනෙක් මගේ ජීවිතේට මම දැකලත් නැහැ. නමුත් මේ වීර්යය ගැන දන්නවනම් අපිට අවශ්‍ය කරලා තියෙන්නේ හිතේ ඇති වෙනා වූ අකුසල ධර්ම දැනගෙන දුරු කරන්න තමයි. අරමුණ වඩනකොට වැඩියෙන්ම Tamanට බාධා කරන්නේ මොකක්ද කියලා දැනගන්න එකම විශාල ප්‍රයත්නයක්. මට වැඩිම බාධා කරන හිතවිලි කියලා උන් සමහරු බොහෝ කල් භාවනා කරනකොට අල්ලනවා. එනකොට මට වැඩි බාධා කරන මගේ අකුලේ අපේ පයේ ඇඟේ යහ. එහෙම කි නැත්තොත් එහෙම නැත්තම් මට මේ ශබ්ද නැත්තම් ඕන දෙයක් කරන්න පුළුවන් ශබ්ද විතරක් බාධා වෙන්නේ කියලා. එහෙම තේරුම් ගන්න නැත්තොත් මේ සෑම කෙනෙක්ගේ ඒ හිතවිලි වලට ඒ සද්ද වලට ඒ වේදනාව වලට දැන හෝ නොදැන ද්වේෂ කරනවා. මම භාවනා කරන්න ගියත් මේ සද්ද නැති වෙන්නේ නැහැ. භාවනා කරන්න ගියත් මට වේදනාවක් නැති වෙන්නේ නැහැ. හිතේ නැති වෙන්නේ නැහැ කියලා දකින්නේම සතුරුයි. ඒවා දකින්නේම භයානක මේ නරක දේවල්. මොකද දීගේ චෛතසිකයේදී අපිට කියලා දෙන්නේ විශේෂ විපස්සනා පැත්තෙන් බලනකොට ඒ මතුවෙන දෝෂේ, ඒ මතුවෙන දුර්වලකම හැප්පෙන්නේ නැතුව ඒකට වෛර කරන්නේ නැතුව හොඳට අඳුර ගන්න හදන්නේ. නැවත නැවතත් බලන්න මට ඇත්තටම ශබ්ද බාධා වෙන්නේ ශබ්දවලද නැත්නම් මට හිතවිලිවලද වේදනාව කියලා මේ මාර්ගයෙන් තමයි මම කවුද කියන එක අපි තේරුම් ගන්නේ මම හිතවිලි බහුල කෙනෙක් විතක්ක චර්ිතය එතන මට වේදනාව වැඩි මම ද්වේෂ චර්ිතය ශබ්ද වැඩි ශබ්ද වලට ඇත්තෙන වැඩි ඒකකොට ද්වේෂ චර්ිතය එතන රාග ආසාව වැඩි කෙනෙක් එතන නිදිමත වැඩි කෙනෙක් මේ ආදි විදිහට මේක අඳුර ගන්න නම් අරමුණේ භාවනා කරනකොට මතු වෙන්න මෙපායි. ඒ මතු වෙනකොට වල කඩාපණින් නැතුව ඉදිරියට යන්න අවශ්‍ය කරන চৈতසික තමයි වීර්යය කියලා කියන්නේ. වෙන විදිහට කියනවා බාධා එද්දී ඒ බාධා මොකද්ද කියලා හඳුනා ගන්න අසුළු මට්ටම මිස විව වෙනවයි කියලා අතගසා දාගෙන කල්වල සාදාගෙන නැගිටලා යන කෙනාට ඊටයි චෛතසිකයක් ඇත්තේ නැහැ භවනාවේ ඉදිරියට. නිසා වීදී ඉස්සල්ලාම තියෙන Taman කියලා අත්හාව අකුසල ධර්ම මොනවද කියලා දැනගෙන එකක් දැනගන්න එක දෙක ඒකට පිළියම් කරලා නැති කරගන්නවා කියන එක දෙකක්. සාරවත්නාංශයේ උදාන පාළියේ සූත්‍රයක් දේශනා කරනවා. වේමේ වික්ඛවේ තථාගතස්ස පද්ධම්ම දේ පරියායන ධම්මදේශනා භවಂತಿ හතමේදී පාපම් පාපතෝ පස්සත අයම් පඨම ධම්මදේශනා පහකම් පාපකෝ විශ්වං රස නිබ්බිත්ත විරජ්‍යත විමුච්ඡත අයං ဒ ුතිය ධම්මේ මහණෙනි සාරවත්යන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රම දෙකක් එකක් තමයි පාපය පාපේ වශයෙන් දැකීම සඳහා දෙන ධර්ම දේශනා. නැත්නම් ධර්ම පාපේ පාපේ වශයෙන් දකින්නේ කියලා කියද? දෙක තමයි පාපේ පාපේ වශයෙන් දැක්ක එයින් නිදීම සඳහා එයින් දුරස් වීම සඳහා වෙන්වීම සඳහා කරන දේශනා. භාවනා කරපු නැති එකනා පාපේ දකින්නකොටම කඩා පැනලා අයි කරනවා. පාපේ මොකද්ද කියලා අඳුරගන්න යන්නේ. පාපේ මොකද්ද කියලා දකින්න තරම් වීර්යයක් නැහැ. ඒක නිසා මේ වැඩ දෙක එකවර කරන්නේ. දී එකන අනිවාර්යයෙන්ම වැඩේ. වීර්ය කියන කෙනා මේ දෙක දෙකට කලයි. එකක් තමයි මට බාධා වෙන්නේ කොතනින්ද මොකද්ද බාධාව කියලා දැනගෙන ඒක හොඳට හොයා බලන්න. ඒකී විවිධ ශාස්ත්‍රද වේගය. ඊට පස්සේ තමයි ගුරුවරයෙක් හම්බෙලා ඒ වස්තුව දැනගෙන ඒකට පිළියක් ගන්නවා. ඒ සර්වඥාන්සේ කියනවා බලු පුරුද්ද සහ සිංහ පුරුද්ද කියලා. බල්ලෙකුට ගලක් ගැව්වොත් ඒක ගමන ගහපු ගල දිගේ එලවාගෙන කියලා ගල හදනවා. සිංහයෙකුට ගලක් තමලා ගැහුවොත් සිංහයා හොඳට බලන කොහෙන්ද ගල එන්නේ කියලා ඊට පස්සේ ඒ සිංහයා දන්නව කරන්න ඕනේ. සර්වඥයන් සාපේට උගන්වන්නේ බලපුරුද්ද නේ. සර්වඥයන් සාපේට උගන්වන්නේ සිංහ පුරුද්ද. මොකක් හරි අපිට භාවනා කරනකොට ශබ්දයන් ඇහෙන්නේ. ඒක හොඳට දැනගන්න මට මේ කැඩෙන්නේ පිට කැඩෙන්නේ ශබ්දෙ විතරයි. ඒක නැති කරන්න උත්සාහ කරන්න එපා. නැවතත් ආයතනයක් ආනාපානය කරන්න පිළිවි බැකින. ආයෙත් බලන්න හද්දකේ. ආයෙත් බලන්න. කීප වතාවක් බලනකොට තමයි ඒ ශබ්දයට කළ යුතු පිළියම මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒකත් මේ ඇත්තටම වැදගත් වෙන්නේ ගුරුවරයෙක් දැකලා කියන්න පුළුවන් වෙනවා මම භාවනා කරා ආශ්‍රව ප්‍රසාදේ බැලුවා. මට ආශ්‍රව ප්‍රසාද දුන හතරක් කරන ශබ්දයයි. ශබ්ද විසංගය. මම නැවතත් ආනාපානය කරා මට නැවතත් ශබ්දයි. මම මේ විදිහට හතර සැරයක් බැලුවා හතර සැරේම සැරේයි දෙසරේයි වේදනාවේ උගාක් වෙලාට එන්නේ ශබ්ද බාධාවමයි කියලා. සපේලා උත්තර දෙන්න පුළුවන් නම් ඒක ඇත්තට බලපතර ප්‍රශ්නයක් නෙවෙයි ඉස්සරහ. ඒක තමයි අපි කිව්වොත් එහෙම වේදනාවයි ප්‍රශ්නේ කියලා ඒත් බරපතල. නැත්නම් හිතවිලිමයි බරපතල කියලා ඒත් බරපතල. ඒ මොකද මොන්නම හරි බේතක් දෙන්න කියලා ලෙඩේ අල්ලා ගන්න එපා. මේ ලෙඩේ අල්ලන්නේ මුළු ලෝකෙම තාම කිසිම යන්ත්‍රයක් හොයලා එකම යන්ත්‍රයයි තියෙන්නේ භාවනා කරා. කරගෙන කරගෙන යනකොට නැවත නැවත නැවත ඒ දුර්වලකම මතුවේ. අන්න ඒකට සාදර වෙනවා. ඒක මොකක්ද කියලා අඳුර ගන්න තරම් ඉවසලා කටයුතු කරන්න. ඒකට විශාල වීර්යයක් ඕනේ. ඒක ෂුව කරන්න හදනවයි කියලා කියන්නේ පඬිතුකම. ඒක කඩාපැනිය. ඒක Tamante තරම් වෙන්නේ නැති දෙයක්. ඒ නිසා පාපේ පාපේ වශයෙන් දැකගත්ත අකුසලයේ අකුසල වශයෙන් දැනගෙන ඒක කල්යාණ මිත්‍රයෙකුට කියලා කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරලා ඒ පල්ලේ කපවට අපි බල්ලා හපන්නේ නැහැ නේද? අපි උඩ පොල්ලෙන් ගහන එකයි කරන්නේ. බලකොමට උ හැපුවට මේ මනුෂ්‍යකම නඩුවට අපන්නේ. ඒ වගේම අකුසල ධර්මයක් හෝ පාපයක් මතුවෙනකොට කඩාපැන් එක නෙවෙයි. ඒ කඩාපැන් කියන්නේ අකුසල. බුදුහාමුදුරුවෝ කුසලතා රාශියක් කියලා කියනවා. ගොඩාක් ක්‍රමසා විදි කියන හැබැයි එකක් අවශ්‍යයි. මොකද්ද ලෙඩේ කියලා අල්ලගන්න. උපන්නානම් පාපකානම් අසුකලානම් ධම්මානම් පහානා වායම් චන්දං ජනේති වායමිති විරියං ආරවිති චිත්තං පග්ගණ්ණාති පදාති පන උපන්නා වූ අකුසල ධර්මයේ දුරු කිරීම සඳහා එක පහරින් මේක කඩන්න බෑ. ඉතින් අඳුර ගන්න ඕනේ දෙවෙනි සැරේ තමයි අඳුනගත් එක කල්යාණ මිත්‍රත් එක්ක සාකච්ඡා කරලා ගුරුවරයෙකුට කියන ඒක ශිෂ්ටිර සාර කරගෙන තමයි ඒක කරන්නේ. ඊට පස්සේ තමයි උපන්නාන අකුසලාන ධර්මන ඊට පස්සේ අනුප්පන්නාන අකුසලානං ධම්මාන න උප්පාදාය චන්දං ජනේති වායම් පිළියන් ආරම්භ චිත්තම් පග්ගන්නා කියලා. එතකොට මේ බුද්ධලට තේරෙන පටන් අර ගන්නවා මේ භාවනාව කියලා කියන්නේ මුදුවර උලංගවන පිටියක් මත පත්තු කරේ පහනක් වගේ හැම වෙලාවෙම උලංගමලා පහන් දැල්ලේ එහාට කඩනවා මෙහාට කඩනවා ශලනවා පෙරලනවා එහෙම හිතා. ඒක වැඩියෙන්ම හුලං ගමන්නේ මේ පැත්තට කියලා දැනගත්තොත් මොකක් හරි ඒකට ආවරණයක් කරගන්න පුළුවන්. ඊට පස්සේ තේරෙනවා මේ කෙලසෙන්න පටන් ගත්තට පස්සේ මේ හිත ඒ ජවයේ දිගේ ඒ වේගයේ දිගේ අකුසලයේ දිගේ කිසිම විලිලැජ්ජාවක් සීම සදාචාරයක් නැතුව දිනන. නමුත් ඒ වගේම වෙලාවල් කියනවා එහෙම කෙලස් ප්‍රවාහ නැතුව හොඳට නිමිච්ච වෙලාවක්. අන්න එහෙම දෙයක් හම්බෙච්ච වෙලාවේ ඒක තනවාඩාලු. ඒකෙන් වාසිය ගන්නත් යෝගාවචරය ගන්නවා. අනුප්පන්නානං අකුසලානං ධම්මන නෝප්පාදාය. හිතේ එහෙම කෙලෙස් නැති වෙලාව දැනගෙන ඒක පුළුවන් තරම් තනවාඩා ගන්න උත්සාහ කරනවනේ එතකොට ඒ කුලයට අර කෙලස් ගොඩාක් අයින් කරලා රණ්ඩු කරලා දිනාගත දිනමක් වගේ විතරයෙන් ජය ගන්න ගොඩක් අවස්ථා තියෙනවා. මේක පිළිබඳව ඉතින් අර වේදනා චෛතසිකත් එක කතා කරලා බැලුවොත්, කලකලා බැලුවොත් බොහෝම ලස්සනද කියලා. මොකද අපේ මේ භාවනාවට කලින් වගේ තුنين එකක්ව කතිය බය වැටෙන්නේ, පැකිලෙන්නේ මේ ඇඟේ තියෙන වේදනාව. ආයතන වේදනාව නිසා භාවනා දිගට කරගෙන යන්න බෑ. මෙතන වේදනාව කියලා කියන්නේ දුක් වේදනාව. නමුත් භාවනා ජීවිතයේ වේදනාව කියලා කියන්නේ විඳීම් ඒක දුක් වේදනාව වෙන්න පුළුවන් සුඛ වේදනාව වෙන්න පුළුවන් අදුක්කම සුඛ වේදනාව වෙන්න පුළුවන් ඒෂා වේදනාවක් එනකොට දුක් වේදනාවක් එනකොට නම් ගුරුවරයාට දුවන දේ මට කරන්න බෑ අතන අමාරුයි මෙතන අමාරුයි කියලා කියනවා සුඛ වේදනාවක් එනකොට ගුරුවරයාට කියන්නේ නැත්නම් මොනවත් නැත්නම් ඒක බොහොම ජයට විඳිනවා ඒකල ඒකෙමුත් වැඩ දුක් වේදනාවෙත් වැඩ මෙන්න මේක පිළිබඳව මුදුවට සාංශුද්ධ විග්‍රහයක් හම්බ වෙනවා අපිට සුල්ලරේදාල සූත්‍රයේදී. ඒ ධම්මදින්නාව කියන මහත්මයෙන් ඉන්නවා ශාම්බෙන්දාපු තමන්ගේම පැරණි ස්වාමියා විශාක උපාසක. මේ රහත් වේින්නාන්සේ ඇත්තටම රහත්ද කියලා අහන්න අමෝර විදිහේ ප්‍රශ්න වර්ගයක් ආවා. එතන මේ විශාක උපාසකතුමා අනාගාමී කෙනෙක්. උත්තර දෙන්නේ රහත් මෙහිණාංශ කෙනෙක්. ඉතින් පිළිවි හැම වෙලාවකම හිතනවා ගෑනුන්ට තියෙන හැදිමිටේ ඥානි. නිසා වුමා මොඩියෝ කියලා හිතාගෙනවා ඒක. මේකත් ඒකම තමයි. නමුත් මෙතන ටිකක් ප්‍රශ්න වෙනවා. විශාකතුමා කියලා අහනවා මේ රම්දින්නාගේ ආර්යවෙන්නේ මේ දුක් වේදනාවේ සැප දුක මොනවද? අපිට මේ ප්‍රශ්න අහන්න බෑ මොකද දුක් වේදනාවේ සැප දුක දෙකක් නෑ දුක් වේදනාව සදාකාලික දුකයි කියලා අපි හිතන්නේ. ඒක විශාකාවටත් විසක උපාසකතුමාට දැනුව කියන මේ වත්තණ්ඩයි යහන්නේ. මේ ආත්මින්නාගේ වත්තණ්ඩයි යහන්නේ. ආර්යවනි ශාප දුක් දුක් වේදනාවේ ශාප දුක දෙනවා. එතකොට සම්මිතින්නා ආත්මින්නා කියනවා උපාසකය දුක් වේදනාව එනකොට දුකයි යනකොට ශපයි. මේකට දෙක විරුද්ධ වෙන්න දෙයක් නැහැ. අපි ඉස්සර හිතුවේ දුක් වේදනා දුකයි කියලා. ඒක ධම්මදින්නාම දක්වනවා. දුක් වේදනාව එනකොට දුක වුණාට හොඳට වීර්යයෙන් භාවනා කරලා ඒක යනකම් හිටියොත් විශාල සපක් ඉක්ම කරලා යනවා. ඔය වීර්යය මදිකේනා දුක් වේදනාව මැදට එනකොටම සලුවක සාදාලා නැගිට්ටොත් එයා විකතෝම දුක් වේදනාව තමයි. ඒ නිසා දුක් වේදනාවක් ආවම ඒක යන නැන්න සැප බව දන්නවනම් ඒක ගන්න පුළුවන්. ඒකට නෙමෙයි මේ බණ කියන්නේ මම මේ වෙන කතාවක් කියන්නේ යන්නේ. එතකොට විසාකක් දුන්නා කියලා අර හොඳයි මම මේ කතාව පිළිගන්නවා. එහෙනම් ශප වේදනාවේ ශප දුක දෙක මොනවද? ඒකට ධම්මදින්නාතුන් කියනවා. උපාසකය ශප වේදනාව එනකොට ශපයි යනකොට දුකයි. මේ මුළු මනුස්ස ජීවිතේම ගෘහ ජීවිතේම පු탁තන ජීවිතේම සැප හොයාගෙන යන්නේ මේ සෑම සැපක් අනිත්‍ය නිසා අනිවාර්යම දුකකින් තමයි කෙරෙන්නේ. පහ සබ්බේ සංවේගා විയോഗත්තා කියලා සබත්න සඳහන් අපි මේ යම් එකතුවක් වුණා නම් මේ සියල්ලම වෙන්වීමෙන් හමාරයි. අපි අද මේක තුළ බොහෝම ලස්සනට එක පවුලක් ඇත්තෝ වගේ බණ භාවනා කරගෙන අනිවාර්ය අපිට වෙන්නේ. ඒක බලන්න පුළුවන් කෙනෙක් නැහැ. මේ විදිහට අපි යම් බලාපොරොත්තුවක් තිබුණා 100ට 100ක්ම බලාපොරොත්තු ශුන්‍ය වෙනවා ශුන්‍ය වෙනවා. ඉතින් මේක අක්ක කවුරක්වත් ලෝකේ නැති කරලා නැහැ බලාපොරොත්තු ඒ ඒ මේ මොන ධර්මේ කඩලා සෑම බලාපොරොත්තුවක්ම කෙලවරෙන්නේ බලාපොරොත්තු සුඛ සෑම සුඛ වේදනාවක් ඉවර වෙන්නේ දුක් වේදනාවක් අපි ඒක කියන්න කැමතියි නමුත් මේ සම්පතින්නාව කියනවා ආර්යාවදී මේ පාශකය සැප වේදනාව එනකොට සැපයි යනකොට දුකයි ඒකත් මම හිතනවා මේ ඉන්න කට්ටියට විතරම ප්‍රශ්නයක් නෑ. හොඳ ඒක තේරුම් ගන්න පුළුවන්. විතර නැති වෙන්න පුළුවන්. මොකද ඉවර පස්සේ තේරෙයි. ඊට පස්සේ අහනවා ආර්යවනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොනවද? මේ මෙතෙන් හොඳ දෙනෙක් අදුක්කම සුඛ වේදනාව කියන්නේ මොකද්ද කියලා ඉතර අත්දකලා ඒක තමයි මට මේ වීදිතයිසික සම්බන්ධ කරලා ඉස්මතු කරලා දෙන්නට ඕන. අදුක්කම සුඛ වේදනා කියලා කියන්නේ ඒක විඳීමක් තමයි. නමුත් ඒක සැප ගන්නට වැටෙන්නේ නැහැ. දුක ගන්නට වැටෙන්නේ නැහැ. ඒ අදුක්කම සුඛ වේදනාව පිළිබඳව ධම්මචින්නාව දෙන උත්තරේ ආර්ය උත්තරය. ඉතින් සඳහන් කරනවා අදුක්කම සුඛ වේදනාව කියන සැපදුක් නැති නොදුක් නොසුව එවනක උපේක්ෂා වේදනාව දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි. අපේ මුළු ජීවිතේ සෑහෙන වෙලාවක් අපි ඉන්නේ අදුක්කම සුඛ වේදනාව. නමුත් අපි දන්නේ. ඒ මොකද අපි සැප සොයන ගමනකයි යයි. හොයන හොයන සැප ඔක්කොම දුක බාටපත් වෙන නිසා මේ සැප දුක දෙක අඳුනනවා සැප දුක දෙක මැද තියෙන අදුක්කම සුඛය කියන එක දන්නේ නැහැ ආපු ගමන් අපිට වැටෙන්නේ පාළු ගැටයක් ආපු ගමන් අපිට වැටෙන්නේ කම්මැලි ගැටයක් ආපු ගමන් අපිට වැටෙන්නේ අසරණ ගැටයක් ආපු ගමන් අපිට වැටෙන්නේ එපා කරන ගැටයක් ඒක නිසා අපි මොනවා හරි දෙයකින් අර අදුක්කම සුඛ වේදනාව සැපක් බාඩපත් කරන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි යටපත් කරන්න හදන්නේ වචිනා වූ අදුක්කම සුඛ වේදනාව මේ බව දන්නවනම් සැපයි. මේ බව දන්නේ නැත්නම් දුකයි. ඒ නිසා සංසාරේ උඟ වෙලාවක අපි අනුප්පන්නානම් පාපකානම් ධම්මාන න උප්පාදාය කියන තැනේදී පව් නැති තැන දන්නේ නිසා පව් නැති තැන විසිතුරු කරන්න ගිහිල්ලා අපරාධ පව් අපරාධ කෙලෙස් අපරාධ සංකර බව භාවනා කරනකොට නම් වැරදිලා ගන්න. වරින් වර හෝ Tamanට තේරෙන්න පුළුවන් Tamanට මේ පාළු ඇති. විශේෂයෙන්ම රාගයේ හිතට ප්‍රති බලපාන්නේ, ද්වේෂයේ බලපාන්නේ, මෝහයේ බලපාන්නේ ඔහෙ ඉන්නවා වගේ තේරෙනවා. මේක තේින්නේ නිකන් කම්මැලිකමක්, රැහෙන් තල්ලු කරපු ගතියක්, එපා කරන ගතියක්, පාළු ගතියක් තමයි. නමුත් මේ අකුසල නැති හිතක් බව යම්ම චිත්තක්ෂණයක දැනගත්තොත් ඒක යෝග ජීවිතේ විශාල ඉදිරි ගමනක් වෙනවා. බැලුවොත් අපි ජීවිතේ වැඩි වෙලාවක් ඉඳලා තියෙන්නේ මේකේ මේක නොදන්නා නිසා අනුප්පන්නාන පාපකානං ධම්මාන න උප්පාදාය කියන වචනේ දන්නේ නැති නිසා මේක කලවම් කරගන්නවා, සංකර කරගන්නවා, අවුල් කරගන්නවා, අවුල් කරගෙන ඉතින් අල්ලපු ගෙදරටත් බයිනවා, ආන්දුවටත් බයිනවා, ඊක්කුවටත් බයිනවා, කෑමවලටත් බයිනවා, කාටවත් බන්නේ නැහැ. භාවනා කරන කෙනාට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තේරෙන්න පටන් අර ගන්නවා. ඒක හුඟක් වෙලාව දවසේ අපි ඉන්නේ මේ ශප දුක් නැති තැනක. නමුත් අපි මේ පුරුදු කරන අපි කැට පුරුද්ද නිසා මේක කලවම් කරගන්නවා. මේක අවුල් කරගෙන ඒක දුකක් වඩපත් කරගන්නවා. ඒක නිසා භාවනා කරලා ඇති කෙලෙස් හඳුනාගෙන ඒක දුරු කිරීම සඳහා ගුරු උපදේශයක් කරන කටයුතු කරන කෙනාට ඉන්න ඉන්න ඉන්න ඉන්න තේරෙන්න පටන් අර ගන්නවා. භාවනා චිත්තක්ෂණවල හෝ එදිනදා කටයුතු කරනකොට වාක් වෙලාට අපි කියන්නේ මේ සැප දුක් නැති වේදනාව වගේ කවුකින් නැති හිතක්. ඒක අපි අඳුරන්නේ නැති නිසා මේක කෙලසෙනවා. මේක හවුල් කරගන්න. හරි පාළුවේ ගියාගෙන ඉතින් පත්‍රේ හරි බලන්න. ඉතින් ටෙලිවිෂන් එක හරි දැන් අල්ලගෙන ඉඳලා කම්බියට එක කොහොමද තියාගෙන කකයි වරු කියලා කියලා හරි. හරි පාළුවේ වෙලා. ඉතින් ඒක නිවැරදිලා ගෙදෙට ගේන්නේ මොකද්ද? මේ හත්තර වලින් ටෙලිවිෂන් එකකින් කවදාක හොඳක් වගතුවක් කියන්නේ ආඩ හරි වෙච්ච අමලියක් කරදරයක් කෙලෙසයක් ඉස්ති දූෂණයක් හොරකමක් නඩුවක් දැන්නම් යුද්ධයට හොඳතෝම ඕගලන්ට ඇති වෙන්න හම්බ වෙනවා. ඒක නැත්නම් බක්ෂාවේ නැතුවට කමක් නැහැ ඒක නැතුවනම් බෑ. ඉතින් ඒකල කියනවා හිත පිරිසිදු කරන්න. බුදුවරු 10 දෙනෙක් පාළුණක් කර දැකගෙන ඉන්නේ. මේ අදුක්කමසිත වේදනාව එහෙම නැත්නම් මේ හම්බෙච්ච මේ විවේකයේ රැක ගන්න දන්නේ මොන්නෙම තාලකින් ඒ පුද්ගලයාට හෝ ඉත්‍ත්‍යාවට වේවා පුරුෂයාට වේවා කවදාකවත් මේ ගැලවුම් මාර්ගයක් නැහැ ඒක අල්ලන්නත් බෑ ඇති අකුසලය හඳුනා ගැනීමේ භාවනාවක් නොකරන එක. අනගේ ඉතල අකුසලයක් ආවම එන අකුසල දැන ගැනීම සඳහා කරන ප්‍රයත්නයක තුල තමයි තේරෙන්න පටන් අරගෙන සමහර වෙලාවල කොමගේ හිත කෙලෙස් නැති වෙලාවක් කියනවා නේද? ඒකට මම සමාදම් වෙනවද? එතන ඒක මම අඳුනා ගන්නවද? එහෙනම් මේ ගණන් ගන්නට ගිහින් ඒක දුකක් බවට පාපයක් බවට පත් වෙනවා. ඒක ලේෂම කියලා දෙන්නේ මේ සුඛ දුක අදුක්කමසුත් කියන වේදනාචෛසිකෙ දිගේ සංඥාවෙත් මේක මෙහෙමම කියලා දෙන්න පුළුවන්. අනිකුත් සායිතික රාශියක් මාර්ගය කියලා දෙන්න පුළුවන්. අපි උත්පත්ති මනුෂ්‍ය භාවයේ ගොඩාක් අපිට හම්බෙලා තියෙන කෙලෙසිච්ච නැති චිත්තක්ෂණ. නමුත් අපි දන්නේ නැති නිසා අර ඔක්කොම අවුත. අවුතන්ල මොනවා හරි එකට දාගෙන ඊට පස්සේ අහට යන්නයි රොක් දාන කනවා කනවා කියලා කෑ ගහනවා වගේ ඊට පස්සේ ඉතින් ක්‍රමසාවිදි හොයන. ඒක නැති කරන ක්‍රම හොයන. ඒක නිසා මේ වීර්යයයි ඉස්ලාම අපි යොදවන්නේ සමනිතිතේ කියනවා. කාලා බලනවා හොඳ වැඩක් කරන්න අරමුණක් අරගෙන භාවනා කරනකොට කොච්චර නම් වේදනා සද්ද හිතිරි බාධා කරනද රාගයේ භාවනා කරන නිදිමත භාවනා කරන සේරම අඳුරගන්න. අඳුරගෙන උපදේශ මාර්ගයේ නිසි උපදේශ මාර්ගයෙන් වයින් කරනකොට තේරෙන පටන් ගන්න මේව නැති චිත්තක්ෂණ වගේ. අන්න ඒකට සමවදින්න ඒකට සාදු කියන්නේ ඉගෙන ගන්න දවස් තමයි අපිට මේ මනුස්සත්කම නැත්නම් මනුස්සත් භාවය කියන එක තේරෙන්නේ ඩාර්කන. බුද්ධෝත්පාද කාලය කියන එක තේරෙන්නේ ඩාර්කන. ක්ෂණ සම්පත්තිය කියන එක තේරෙන්නේ ඩාර්කන. කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක තේරෙන්නේ ඩාර්කන. බණහනෝ කියන එක තේරෙන්නේ ඩාර්කන. පැවිද්දක් කියලා මිනිස්සු මේකට නේද මේ ශූන්‍යාකාරගත වෙන්නේ. මේකට නේද අරණ්‍යගත වෙන්නේ. මේකට නේද ගස්වලට යන්නේ කියන එක තේරෙන්නේ. එතකන්ම අපි දන්නේ නැහැ මේ පිරිසිදු හිතක් කියන එක විවිධාකාරයෙන් තනිය වැඩි අනාවැඩිය තියෙනවා. මෙන්න මේ දෙක තේරුම් ගත්තට පස්සේ තමයි හරුවත්නාසේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. මේක සංසාරයේ නෝබතනාලද උපදවා ගන්නාලද කුසල් කිරීම සඳහා සංගන්ජනේති වායමති විරියං ආරම්භති චිත්තම් පක්කන්නාදී පදාන. ඒක තමයි මේ කෙලෙස් වල නාඩගම දැක්ක කෙනාට විතරයි මේ මැද ශෝභන চৈতසික, කුසල් চৈতසික, දක්ෂතා, නැත්නම් ධ්‍යාන, එවන්තම් මේ විදර්ශනා ඥාන පහළ කර ගැනීම ඉද ප්‍රස්තාව. අවස්ථාව තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක ලේසියටයි පහසුවටයි ආගමේ මොකද කරන්නේ? ඒක වැත්තක දාලා පිටින් කරන්න පටන් අරගන්න කියලා පස්සේ සම්පූර්ණට කුසල් නො අකුසල් නොකර සිටීමේ වැඩ පිළිවෙල පැත්තට ඒක නිසා මේ ටික හොඳට තේරුම් අරගන්න යම් යම් ප්‍රමාණයකට භාවනා කරන්න ඕනේ. භාවනා කරන ගමන් හත් ඥානය, අන්නේ ඥානය නැත්නම් අනුමාන ඥාන අනුන කල්පනා කරලා බලන්න බලන්න බලන්න බලන්න අර ටිකක් හෝ වේවා දවසක මනසිකාරය පැවැත්වීමේ වටිනාකම. නැත්නම් උදේ ඉඳලා හැන්දෑව වෙනකම් ඒ චිත්ත වීදි වැටිලා යන්නේ පවතින්නේ කොහොමද කියලා දැක ගැනීමේ තියෙන වටිනාකම තේරෙනවා කවදාකවත් බුදු කෙනෙකුට මේ දේ අපිට කරලා දෙන්න. ඒකත් නේ අපි කොච්චර භාවනා කරත් අපේ අම්මට තාත්තට දූ දරුවන්ට මේක දෙන්න බෑ. ඒ වගේම අපේ දූ දරුවෝ කොච්චර භාවනා කරත් අපිට ඒකෙන් කිසිම අවහරණයක්වත් නැහැ. අනිවාර්යයෙන්ම තමන් කළ යුතුයි. කරන්න කරන්න ඉස්සලා දෙන්නේ මොකද්ද? තමන්ගේ අදුපාඩු ටික. ඉතින් මේ අනුරවටන්න මායා කරන්ට හොඳ හිත ගන්න මොනිසා කරන්න පුරුදු වෙච්ච මිනිස්යාට ඒ අදුපාඩුකම් කියන වේද පටන් අර ගන්නකොට පටන් අර ගන්නකොට ළමල ගහලා යන්නේ. ඒක නිසා සබ්බසන්තේ සඳහන් කරනවා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය කුසලානම් උප්පන්නාන අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උපාදාය භාමවා දල්ල පරක්කමෝ අනිච්චිත්ත දුහෝ. මේ සඳහා තිරහාරෝ. දැටි පරාක්‍රමයක් හිතට ඇති කරගෙන අනිච්චිත්ත දුහෝ වැටුණයි කියලා, පෙරදුණයි කියලා කරාරින්න එපා. අර ඇරියොත් සාමත පරාජිත දුක්ඛිත සත්‍යයේ කෙනෙක් තමයි සාසනය ගැන කතා කරන්නේ. මම කරාරින්නේ මම දිග්ග තෝන්නේ කරනවා කියවලට කිව්වොත් ඒ දුක්ඛිත සත්‍ය ආයසරය සතුටක් සත්‍යයට පත් වෙනකොට සාල අධිෂ්ඨාන ශක්තියක් හිතේ. චිත්ත ශක්තියක් අපිට හිතේ. එවැනි කෙනෙකුට විතරයි විරිය ආරම්භ කතාවක් කරන්න. එවැනි කෙනෙකු විතරයි මේ ශාසනයේ ස්වකහාත බව. මේක මුලමහත මුල යහපත් නැදේ යහපත් අගේ යහපත් දේශනාවක් වෙදී තියෙන්නේ. සර්වඥන්ගේ සඳහන් කරන දුරක්ඛාත ධම්ම විදී වික්කවේ කුසීතෝ සූක සුඛං ජීවේ. බොරු කියන වරද්දන පටලවාගත්ත ශාසනවල මහණෙනි කුසීතයා බුබ්බඩයා කම්මැලියා සැපසේ ජීවත් වෙනවා. ඒ මොකද මේ ශාසනය කියලා දෙන තියෙන වැරදි කාරණා. වක්කාතං ධම්ම විනය වික්‍රේ කුසීතෝ දුක්ඛං වියති. හරියට දේශනා කරනවාද ධර්ම විනය කියනකොට කුසීතය, අම්මලිය, දුබ්බඩය, දුකසේ ජීවත් වෙනවා. වීරවන්තයා සත්‍යයෙන් ජීවත් වෙනවා. මේ වීරියේ ආධුනික ජීවිතයේ තියෙන ආධුනික යෝගාවචරයට මුලික ගොඩාක් වීර්ය අවශ්‍යයි. ඒක උපමාවක් විදිහට කියනවා නම් මොන මේ අන්තරයක් හරි ඉගෙන ගන්න හිතනවා කියලා ශිල්පයක් ඉගෙන ගන්නවා කියලා හිතනවා මොනම ශිල්පයක් ඉගෙන ගන්නද මොනම යන්ත්‍රයක් ඉගෙන ගන්න කියත් මුල්ම අවස්ථාවේ ඒක පිළිබඳව පුහුණුවක් ඇති වෙනකම් විශාල වශයෙන් යන්ත්‍රය ඉගෙන ගැනීම සඳහාම කාලය ගත කරනවා සංගීත වාදනයක් ඉගෙන ගන්න යන්නේ ටයිප්‍රයිටරයක් ඉගෙන ගන්න යන්නේ කොම්පියුටරයක් ඉගෙන ගන්න යන්නේ කාර් එකක් කියලා ඉගෙන ගන්න යන්නේ කිසිම ගමනක් යන්නේ නැතුව බොහෝ වේලාවක අපිට ඉඳලා ඉඳලා ඉඳලා තමයි අපිට යන්ත්‍රයට හුරු වෙන්නේ. ඊට පස්සේ තමයි යන්ත්‍රය වැඩ ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ මනුෂ්‍ය ජීවිතයේ මෙතෙක් කල නොවුනා ආකාරයට තමන්ගේ අතවැරදි ටික, පව්වැරදි ටික, අපසුවීම් ටික, අකුසල් ටික ඉගෙන ගන්න වැඩපිළිවෙලේදී මේකට හිත හදා ගන්නවා කියවම විශාල ශක්තියක්, විශාල වීර්යයක් මෙදී අවශ්‍යයි. ඉන්නේ වෙලාවෙදී පුළුවන් තරම් කියනවා එවැනි වීර්ය කරන පිරිසක් මැද ඉඳගෙන වැටෙන්නේ නැතුව අතහරින්න නැතුව වැටුනොත් නැගිටින මට්ටමේ හිතියොත් ඒ පුද්ගලයාට මේක යොදන ශක්ති ප්‍රමාණයට ප්‍රතිඵල දායකකක් බව නබෝ කලකින් වැටහෙන්න පටන් ඊට පස්සේ නම් මේ ගත්ත ගැම්ම ඉදිරියට ගෙනියන එක ඉතර අමාරුයි. අන්තිමට කෙලපමිනෙන වෙලාව එනකොට මුදුන්පත් වෙන වෙලාවෙ සම්පූර්ණ කිසිම වීර්යකින් තොරව ඉතේම තමයි වැඩේ සිදුවේ. ආරම්භයේදී නම් විශාල ශක්තියක් එනවා. ඒක පිළිබඳව උපමා කරන්නේ හොඳට රොකට් එකක් යන්න යනකොට ඒ රොකට් එක අඩි 200 300ක් විතර උසයි. ඒක ඒ පොළවෙන් නැගිට්ටෝලා ඇතැම් 6ක් විතර යනකොට මුළු ගමනටම යන ඉන්ධනවලින් 85ක් පිට වෙනවා කියලා කියනවා. මේ බරපතල රොකට් එක ඇතැම් 6ක් උසස්. අඳට ගිහිල්ලා එන ගමනේ අවශ්‍ය කරන ඉන්ධන වලින් 85ක් පිට වෙනවා කියනවා. මේක 76ක් උඩ කුසා. ඒකට ඇති කරන පිටුරුම කොච්චර භයානකද කියලා කියනවනම් කැමරා කාර්යයකටවත් මේ කිලෝමීටරක් තරම් දුරට යන්න දෙන්නේ ගිනිදළු විතරක් මේක 300ක්මයි. ඒ රොකට් එකේ ඉඳගෙන ඉන්න අයට භූමි කම්පාවකට වැඩිය ලොකු කම්පනයක් ඇති වෙනවා. ඒ ඉන්න පොළවත් දෙදරනවා. එහෙම කරලා තමයි විශාල ජන්මක් අරගෙන මේක කෙලින්ම 100%ක කෝණයකින් කෙලින්ම උඩට විදිලා. ආශුරක් උඩට විදිනා වගේ ඒක හැදන්ම 6 යනකොට 185ක් දෙල්ලිවර වෙනවා. ඊට පස්සේ ඒක හරහරගෙන. හරහරගෙන පොළවේ කක්ෂගත වුණාට පස්සේ බොහෝම අඩු තෙල් ටිකක් තමයි යොණ කරන්නේ. අධි වේගයක් ගන්නවා. සැපරේ හැදන්ම 6ක වේගයක් ගන්නත් පස්සේ ඒකට මොකද 25000ක වේගයක් ගත්තට පස්සේ ඒක ඊට පස්සේ ඉබේ කරකැවෙනවා. ඒ වගේ තමයි යෝගාවචර ඉස්ලාම් තමයි නෑදෑපිරිසෙන් වෙන වෙන වෙලාව වෙනකොට තම හම්බ කරපු වස්තු සේරම අතහැරලා මේ අතහැරන වෙලාව වෙනකොට මහ පොළොව සාහලවනවා. තමන්ගේ රුචි අරුචිකම් සේරම හෙල්ලුම් කරනවා. බලන්න ඉන්න මිනිස්සු අඬා වැටෙනවා. තමන්ටත් ඇඬෙනවා. කරන්න දෙයක් නැහැ ඉතින් අර විවිධකමකට කරබන් ඉන්නේ. ඊට පස්සේ අර නෑදෑයින්ට සෑහෙන දුරක් ඈති. අර කාම වස්තුන් ටිකක් ඈති වෙ කරකැවි කරකැවි ඉන්නකොට සාමාන්‍ය නිවනක් ලැබලවත් ධ්‍යානයක් ලැබලවත් මොනම දෙයක් කරන්න. ඉන්නකොට සෑහෙන වේගයක් අවශ්‍ය කරනවා. නමුත් ඒක දීගේ අකාරණ වේලාව තරම් අමාරුයි. හැබැයි ඉතින් අර ලැබිච්ච සිවුරකින් ලැබිච්ච බින්ද පාතකින් ලැබිච්ච සේනාසනකින් ලැබිච්ච බෙහෙතකින් ජීවත් වෙන්න හදනකොට අර තිබුණ දේවල් නැති වුණාම නිරාමිෂ සුඛයක් එනවා. අපි දැන් ලද දෙයින් යැපෙන්නේ අපේ මේ කවුරුහරි දෙන දාණයෙන් යැපෙන්නේ කියලා හිතක් කියනවා. ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ. දැන් මේ ගිහි තවසටක භාවනා කරන්න ආවට පස්සේ සෑහෙන දුරට අපිට සිද්ධ වෙනවා මේ කියන දේවල් වලින් යැපෙන්නේ පොදු අම්බලමක් වගේ කියන දෙයක්. අපි ඉංගන්නා වගේ මේක දවස් හතක් ඉතිය ගියා. ඊගාවට ඉංගන්නට ගාවා ඒකට ගියා. මේක මේ සුඛෝභෝගී කුමාර සබ කුමරිසක දෙන තනක් නෙවෙයි. මේක නමුත් අර ඉස්ලාම ආවදවශ්‍ය කරන වගේ අමාරුවක් නැහැ. ඒ වගේම මේ මේ වීඩියෝ පටන් ගන්නකොට විශාල ශක්තියක් විශාල බිල්ලක් ඉල්ලනවා වගේ තමයි. ඊට පස්සේ අර පොළොවේ කක්ෂේ වටේ කරකැවි කරකව ඉන්නකොට ඉඳලා තමයි යන්න කරන්නේ කොතනදීද හඳට යන්නේ. සහකොලත් එක්ක සම්බන්ධකම් පවත්වලා ඊට පස්සේ රොකට් එකක් පත්තු කරපුවාම අපි ගුරුත්වාකර්ෂණයෙන් අයින් වෙලා තියෙන්නේ යොමු කරපු ධ්‍යානට රොකට් එක. ඒක පොළවේ වගේ තද ඝර්ෂණයක්. ඊට පස්සේ අහකට ගියාට පස්සේ බස්සන්ද තාමත් අඩු ඉන්ධන ප්‍රමාණයක් තමයි යන්නේ. ඒ වගේ යෝග ජීවිතයේ මුල් ඇහිේ තාමත් අමාරුයි. ඊගාවට ටිකක් අමාරු කරක් වෙනවා ඊගාවට ලේසි කරක්. නමුත් උබ්බඩයක්, කම්මැලියක්, මගට ගිහිල්ලා ආපහු ආයෙත් ආයතරයක් ඉතින් අර මුල දවසේ වගේම කොවිල් නටන්න ඕනේ ආයතරයක් කරා. ඒක නිසා කියනවා සම්මැලිය දහස් සැර මැරෙනවා. වීරවන්තය එක සැරේ මැරෙන්නේ ඒක සැරේ ඉවරයි. ඒක නිසා වීර්යයේ සයිසිකේ ගන්නවනම් අපිට කරන්න තියෙන්නේ අපි මේකට ගන්න. දිගටම පවත්වන්න. හරියට මම දොස්සායනකම් කියනවා. අතහරින්න තෝ දිගට ගියාට පස්සේ අර ඉස්ලාම කරපු කැපකිරීම. අපි ඉස්ලාම ගත්ත ගැම්මට නම්බුවක් එනවා. ඒක පාවා දීලා ආයෙ ගියොත් ආයෙ හොදෝ තමයි යනවා වගේ. නිසා ජීවි ජීවිතේ කරන භාවනාව හොදෝ තමයි දාන භාවනාවක් කරනවා කියන්නේ. ඒකට කියන්නේ බෝධිලි වගේ ගමනවා. බෝධිම හයියෙන් දුවන ගිහින් නතර වෙලා ටිකා කොළු හොල්ලෝලා ඉන්නවා. එස ආයෙ පින්වත් ආයෙ ගිහින් ඔළුව හොල්ලෝලා ආයෙ පින්වත් ආයෙ ඔළුව හොල්ලෝලා ආනේ ගමනක් තමයි ගිහි වැඩ පිළිවෙල. ඒකේ වුණත් මේ චෛත්‍යයේ මේ වීර්ය චෛත්‍යයේ දන්නවනම් තමන් ගත්ත ගමන අත නෑර දිගට ගෙන යන පටන් අරගත්තොත් මේක ලොකු විනෝදාංශයක් වෙනවා. නැවතනක හොරෝ තමයි දාන දෙයක් නෑ ඉතින් ගන්න පුළුවන් ගැටයක් තියෙනවා. ඒ වගේම තමයි අපි යම්ම චිත්තක්ෂණයක භාවනා කරලා මේ ආනාපාන සතිය හෝ බිම්බි නැතිලිය හෝ මේ සක්මන් භාවනාව එක විනාඩි 5ක් 10ක් සමාජයක් ඇති කරගන්න පුරා කැප කරනවා. ඊට පස්සේ විශ්වාසය හිතට ඇති වුණාට පස්සේ සමාජයේ නාවත් හිත නරක වෙන බව හැබෑව. අනිද්දාසේ ඉච්ඡනම වෙලා යන්නේ නැතුව ඉලියම් කරගන්න පුළුවන් තාක්ෂණය. ඒක නැවත නැවත නැවත නැවත කරනකොට වාඩි වෙනකොටම සමාජයේ මට මොකද කියන්නේ? කිසිම හිතලා ඒවා. ඉස්සරහ විනාඩි 35ක් 40ක් ළඟලන්න ඕනේ අරමුණට හිත දාගන්න. නමුත් ඒක පුරුදු කරන පුරුදු කරන යනකොට අරමුණට හිත දාන්න ඇස් දෙක වහනකොටම සමාධිය නමස්කාර වෙනවා. සමහර ඒකටත් බය වෙනවා. ආන් ඒ විදිහට දිගින් දිගට දිගින් දිගට කටයුතු කරනකොට වීර්යයයි සිටේ දන්නවනම් ඒ බුද්ධලයට පුළුවන් වෙනවා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර පළවෙනි ගත්ත ගැම්ම අත නැහැ. දිගට ගෙනියන්න ගෙනිලා යම් වෙලාවක විපස්සනා ඥාන විශේෂයෙන්ම විද්‍යාවේ ඥාන මට්ටමින් පස්සෙ මට එහාට ගියාට පස්සේ තවත් ඇත්තට විස්තර කියනවා නම් මේ බයනාන භංග ඥානදී හරියට පස්සේ මොනවාක්ත්ම බාධා නොකර නිකම්ම නිකම් භාවනා මාර්ගය යන්න දෙන එක විතරයි කියන්නේ. ඉතින් තමයි සුම්මයිද කියලා කියන්නේ. එතෙන් වෙනවා. එතෙන් වෙනවා විශාල වැඩ පිළිවෙලක්. මුලක් කරන ගොවියෙක් ගොවියෙක් වුණත් පළවෙනි කීය දෙහිය හානකම් හරියට හරකුන්ට ගහලා ඉතින් පොළොව කඩා ගන්න. ඉන්නේ හරි ආලෙවලක් කලව කරගත්තට පස්සේ ඉතින් ගොවියර දෙන්නේ වීයත් කියලා දාලා ඉතින් වතුස්කම් බලගෙන ඉඳලා. මේ දක්ෂ යෝගාවචරයා අර මුල් ආයෝජනය කෙරුවට පස්සේ වීර්යයිසිකේ ගන්නවනම් ආයෙ වැටෙන්න දෙන්න කියන දිගට පවත්නවනම් එතකොට අර ඉස්සලා ඉස්සලා කරපු ආයෝජනයට කරන නම්බුවක් වශයෙන් එන්නේ එන්නේ එන්නේ එන්නේ පහතුනම් වෙන පටන් ගන්නවා. ඉතින් ඒක නොදන්න කෙනා හොද හොද මලේ දාලා ආයෙ මුල් ටිකම කර කර ඉඳලා ඉතින් මේ ආස්තන නිවන් දකින්න බෑ. මේ ගෞතම බුදු සාසනය දැන් උලම් බහලා තියෙන්නේ. දැන් මේකේ බෑ මෛත්‍රී බුදු ආස්නේ තමයි කටයුතු කරන්න ඕන කියලා. අද ඔය ඇහෙන කතාවල් පොඩ්ඩක් අහන්නකෝ මේ මේ බාහිර කෙරෙන දේවල්. ඒ කට්ටියට බැරි නිසා ඒ කට්ටියට උගන්වන්නේ අනික් කට්ටියට මේ දැන් මේ කාලේ කරන්න බෑ. දැන් ඉතින් අර පින් දහම් කරගමු නැත්නම් මේ ආරමිතා පුරන වැඩ ටික කරගමු පස්සේ පුළුවන් නිවන් දකින්න. බුද්ධ ශාසනයේ කිසිම තැනක එහෙම මලකට කන ගැටයක් නැහැ. ඊදේයිසිකේ දන්නගෙන අර කිසිම මලකට කෑමක් නැහැ. ඒක කහසාල දෙකට ගැදුවා වගේ බුදුහාමුදුරුවෝ තවත් පුර ජේතවනාරාමයේ අවුරුදු 2500කට ඉස්සර හිටියත් ඒකයි අද හිටියත් ඒකයි. හැබැයි ඒ විදිහේ ගැම්මක් ඒ විදිහේ ජවයක් එන්න ආධුනික යෝගාවචරයට ඉන්නේ සෑහෙන දුරට ගිහිල්ලා අර බාධක රාශියක් ඡයගෙන ඉදිරියට ගිය දවසේ තේරෙන පටන් අර ගන්නවා වැරදිච්ච කට්ටියගේ කකුල කතා ඇහුවොත් ආශ්‍රය කරන කට්ටියටත් හිත මලකට ගන්නවා. හරිදී කෙනෙක්ගේ කතාවක් ඇහුවොත් ගැම්මක් අරගෙන ඉදිරියට යන්න පුළුවන් ශක්තියක්. ඒක අපි නිතරම ඇසුරු කරන්න ඕනේ. සමෙන්ද වඩා සතියෙන් සමාධියෙන් වීර්යයෙන් වැඩි අතුරක්. ඉතින් ඒක ලේසි වැඩක් මේක හොයන්න හරි අමාරුයි. ඒක හොයන්න අමාරු වුණාට ඒක සඳහා තමන් තුළ වැඩෙන වීර්යයක් තියෙනවා නම් ඉබේම ලැබෙනවා. Taman එකට තමගේ වීදි ආයෝජනය කරන්නේ නැතුව මට හොඳ කල්යාණ මිත්‍ර ලැබුණා කියලා හරියන්නේ නැහැ. තමගේ යුතුයකම් ටික කෙරෙන්න ඕන තමයි නිසි කතා භාවනා කරන්නේ. එන්න ධාම ගත්ත වෙලාවක නෑර භාවනා කරනවා නම් තවසක් දෙයක් කරනවා කාය පිළියම් කරගෙන ඉන්නේ ඉන්නේ ඉන්නේ හරියන්නේ. ඒ නිසා වීදියේ මට්ටම් තුනක් තියෙනවා. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ආරම්භ ධාතුව හරියට අර හඳට යන පාස්කෝල ලොන්චින් රොකට් එක වගේ නේද? මුකාක් වේලවශ්‍ය. ලොකුට කැපකිරීමක් ඕන. ලොකු සංවිධානයේ ශක්තියක් ඕන. ඊට පස්සේ තමයි ආරම්භය කිව්වේ. ඊට පස්සේ කියනවා නිකමඩ අධිකරණ දෙකට කරක්කම මේ අග්‍රහිත විදිය කියලා කියනවා. මේ ගත්ත ගැන්ම කඩා ගන්න නැතුව ඉන්නේ. ඒකේ নানা ආකාර බාධක ඒ සෑම බාධකයකින්ම ගත්ත බර විමුණතම ගෙනියන ඒ වීර්යයට ආසන්න බලපෑම් කල්යන්නේ ආශ්‍රය. ජයග්‍රහයි කල්යාණ මිත්‍ර හැඟීමේ යුක්ත මිත්‍ර ඇසුරු කරනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ විදිහට පෙරතුණු කොමන් වැඩ. ඒ නිසා නොවැටි දිගට යන්න නම් හැකි සංඥාව ඇති. දැන් කාලයට ඉතිරිම මේ ධනාත්මක චින්තනයේ කියන අතු ආශ්‍රය. ඒකයි පරිවර්තනාංශේ කර්මීමත සූත්‍රයේ කර්මී. කියන්නේ කර්මීමත සූත්‍රයේ කියන චක්කෝ කියන වචන තමයි දීලා තියෙන්නේ. කර්මීනස්ස කුසලේන යන්තං සම්තම් පදං අධිගමිත සක්කෝ සක්කෝ කියන අපි විසරණය කියන්නේ හැකි සංඥාව නැති බැරි සංඥාව නෙවෙයි ඇති හැකි සංඥාව ඉතින් මේ ඇති හැකි සංඥාව නැත්තම් ඒ පුද්ගලට තේින්නේ මේක මේ කාලේ කරන්නේ නමුත් ඇති හැකි සංඥාව ඇති පිටසක් කරනවා ගියාට පස්සේ ඉතින් තමන්ගේ ශක්තිය ඒක නා පග්ගහිත විදේ නැත්තම් මේ නිකම ධාතු කියන එක හරියට පොළොවේ විදපු රොකට් එක ඒ කක්ෂයේ කරකැවි කරකැවි තියෙනවා වගේ නියම නැකට එනකන් නියම යෝගේ එනකන් ඒ සෑහෙන දුරකින් ගත කරනවා. අන්තිමට තමයි පරක්කම ධාතු නැත්නම් පරිපූර්ණ විදිය කියලා අවසානයේ මේ අපි කියන්නේ රටහරාදී වෙන තරගයක් කියලා. නැත්නම් පිටණයක් වගේ රවුම් 15ක් විතර දුවනවා කියන්නේ. ඉතින් රවුම් 7-8 යනකොට දින්න කියන කවුද කියලා තේරෙනවා. කරකින කට්ටිය තරගින් අයියෝ. අම්තර දින දිනාට සෑහෙන පිටක් ඇවිල්ලා අභියෝගය දෙනවා. ඒකකොට හොඳටම ආශි. එයින් කතාට දුවන හොඳටම ආශි. නමුත් ඒ අන්තිම දින දිනාට තව රවුමක් යන්න තියෙන්නේ කියනකොට පොඩියක් වනම ගන්නවා. තව රවුමයි ඔබට කියන්නේ ඊට පස්සේ ජය කණුව එනවා කියවට පස්සේ අර අන්තිම පොඩිය දැක්කට පස්සේ දිනන කෙනාට විශාල ගැම්මක් එනවා. දැන් නම් දැන් අත්තිලක් කියන්නේ අර ඇඟේ නැති කායික නැති පුදුමාකාර චෛත්‍ය වීර්යයක් එන්න පටන් ගන්නවා මාත දැන් සීනි කරව. අනිත් වගේ මේ වැඩේ ඉවර වේගෙන එනකොටත් පුදුමාකාර බැටරියක් charge වෙනවා වගේ පුදුම ගැම්මක් එන්න පටන් අර ගන්නවා අර තමන් ළඟ තියෙන බැරි ගතිය, කම්මැලි ගතිය, කුසීත ගතිය නැති ඉදිරියට යනවා. ඒකට කියන්නේ පරිපූර්ණ විදිය. වැඩේ ඉවර කරන විදිය. එහෙම නැත්නම් මේ පරක්‍රම දහස කියලා පරාක්‍රම වීර්යයක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ සරුවත්යන් වහන්සේ කිසිම ගුරුවරයෙක් නැතුව කිසිම ශිල්පශ දායකයෙක් නැතුව කිසිම භාවනා ක්‍රමයක් නැතුව උන්වහන්සේක කරලයි අපට මේ කියන්නේ මම උඹලට ක්‍රමෙත් කියලා දීලා කියනවා උඹලට භාවනා කරන කන්න බොන්න දෙන්නත් කියනවා භාවනා මධ්‍යස්ථානක් කියනවා දැන් මට තරම් අමාරු නෑ උත්සාහ කරන්න. ඒක නොකරනවා නම් එවැනි වීර්යයක් නැත්නම් මේ සූත්‍රයේදී කියනවා අනාතයි. අරබන් ලද වීර්යය දිගන අනාතයි. මේ පුද්ගලයාට මේ ලෝක සම්පත්තිය වල සියලුම දේ ලැබුණත් මරණයෙන් එහාට මොනවා වෙයිද කියලා දැනගන්න. වීර්යවන්තය තමයි අපායට යන්න ඉඩ තියෙනවා. නමුත් අපාය දිගට යම රජුරෝත් බයයි. යම රජුරෝ උනත් බයයි වීර්යවන්තයා. ඒක නිසා වීර්ය වඩ아가න නරක තැනකට ගියත් අවදාකම් ගන්නවා. ඒක මේ මේ නිවන් දකින්නම නෙවෙයි. ඕනම ශිල්පයකට අවශ්‍යයි ඕනම මේ හැකියාවක් ලබා ගන්න වීර්ය අවශ්‍යයි ඒ නිසා කරුවත්යන් සඳහන් කරනවා වීර්යවතෝනම් පාන කින්නාමන සිද්ධිය කියලා මහනි වීර්යවන්තයන්ට විද ගන්න බැරි විදගෙන යන බැරි තරම් ඕනම දෙයක් ඉතිරියනවා දැන් සාහවත් කියන අමාරුයි මේ විපස්සනා යෝගාවචරයේ කියන දක්ෂ විදමන්කාරයේ මේ ලෝකෙමයි ඒ බුදුන් මට උගන්වපු ස්වාමීන් වහන්සේ කියනවා මම සාමාන්‍ය වයසේනකොට කල්පනා වුණාලු මේ ලෝකේ රසාවල් දෙකයි තියෙන්නේ. එකක් දෙලින්ම යුද බිමට ගිහිලා සටන් කරන එක දෙක විපස්සනා භාවය. අනිත් හේරම කොන්ද පඤ්ඤති රසාවල්. අනිත් හේරගෙන තියෙන්නේ වැනවි. කියන්නේ දෙලින් කන්නේ නැහැ. වාගෙට කන වැඩ කරනවා නම් ගණින් තුවක්කෝ ඌටත් දීවන් තුවක්කෝ කෝ ඉස්සරුණු තු මම ඉස්සරුණු කම යොදවීමේ සාධක. දෙක කෙලෙස් එක කරන යුද ප්‍රකාශනය කෙලෙස් දිනුවොත් මම පරාදයි මන් දිනුවොත් කෙලෙස් පරාදයි. ඉතින් ඒ කියුවා මේ දෙකෙන් මේ යුද පිටියේ සටන මනුෂ්‍ය ඝාතනයෙන් කෙලවර වෙන නිසා මම විපස්සනා යෝගාවතර කියනවා. බුදුදහම කියන්නේ කොහොමද? මාගේ සතන් මේ 1000ක් දිනනකට වැඩිය හොඳයි Taman Taman දිනාගන්න. ඉතින් අපි මේ යෙදිලා ඉන්නේ ඒ යුසුෆ් මේ රණවීරුවන්ගේ වැඩ පිළිවෙලට වැඩි බොහෝමත්ම බරපතල වැඩ. ඒක අපි දන්නේ නැත්නම් අපි වෙන්නේ අපි චරිතය ගන්න පටන් ගන්න. අපි කඩා වැටෙන්න පටන් අරගත්තොත් අසරණ ගන්න. සසරණ වෙයි. සර්වඥ සඳහන් කරනවා යෝකේ වස සතන් ජීවේ කුසීතෝ හීන විරියෝ. ඒකාහං ජීවිතං තේයෝ විරියමාරභතෝ තලකං. මරණින් මේ කුසීතකම සහිත අවුරුදු 100ක් ජීවත් වෙනට වැඩිය හොඳයි. වීරිය කියන চৈতසිකේ දැනගෙන උත්සාහ කරමින් කරන එක දවසක්. වීර්යවන්තව ගත කරන එක දවසක් වටිනවයි කියලා මාස දේශනා කළා කියනවා මොකද එහෙම එහෙම සතම් කාට නොකිය. එහෙම දිනුවටපත් නොකරගෙන මේ අසරණ භාවයෙන් සසරණ භාවයට එන්න බෑ. වීර්ය කියන්නේ ඇතුළත চৈতසිකයක්. ඒ চৈতසිකේ දිනු කරගත්තේ නැත්නම් අපි රක්ෂණ සංස්ථාවල හල්ලි දැම්මා. බැංකුවල හල්ලි කිව්වත් එතනම් රටකොට තාක් පහදාගෙන ආරක්ෂක තේබුළු හිටියා. මේ කෙලෙස් සතුරට මොකක්ද ප්‍රශ්න? ඕනම වෙලාවක කෙලෙස් හිතට එන්න පුළුවන්. මරණ මොහොතේ වැඩේ චේන්ජ් වෙන්නේ කෙලෙස් නැති විතරයි. එතකන් තමයි මේ ඔක්කොම අනිත් කාලවටත්. මොකද වීරවන්තයා මරණේ කල්ලාතු මතට අරගෙන පරීක්ෂා කරලා ඒ මතිමු ධෛර්යයක් ඇති කරගෙන එන්න තියෙන අකුසල් ගැන අකුසල් නැති වෙලාවල් ගැන කල යුතු පින් ගැන හොරගත්ත පින දියුණු කර ගැනීම පිළිබඳව විගර කටයුතු කරනකොට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් වීර්යවන්තයා විතරයි ජීවත් වෙන්නේ. අනිත් අතට ජීවත් වෙන්න කාටම අනිත් අතට ජීවත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි අනිවාර්යයෙන්ම කරාදිකින් කියලා. වීර්යවන්ත පරදින්දීද කියනවා නමුත් උත්සාහයක් කරන්නේ. ඒ නිසා බුද්ධ ශාසනයේ පුදුමාකාර වටිනාකමක් දීලා තියෙනවා. රහත් නොවුනත් ඒ කෙලෙස් දුරු කිරීම සඳහා කටයුතු කරනවා. ඉතින් ඒක සඳහා නිකමට හිතන්න. ඒ වීර්යයිසික අඳුරගත්ත කෙනා කුල ભેදේ ප්‍රශ්නයක් හිතේද කියලා. ඉස්ති පුරුත ભેදේ ප්‍රශ්නයක් හිතේද කියලා. පැවිදි උපවිදි දනයි කියලා ප්‍රශ්නයක් කියේ කියලා මොනම ප්‍රශ්නයක් නැහැ. හැබැයි එකක් තියෙනවා මනුෂ්‍යකම අවශ්‍යයි. ඕනම මිනිසෙකුට ගන්න පුළුවන් ඉහළම කෙලවරට යන්න පුළුවන් මේ වීඩියෝයිසික නිසා අපි යම් හේතුවක් නිසා අද වැටිලා ඉන්නවනේ යම් හේතුවක් නිසා අපි චර්චුරු ගන්නවනේ පරාජිතන වෙන මොකක්වත් නෙවෙයි අපි මේ අවදි කරගත්තේ නැති වීඩියෝයිසික වීඩියෝයිසිකේ කියනවා නම් ඒක ආසන්න කාරණා වශයෙන් ඊගාවට නැගිටින්නේ සතිය. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන පළගස්සිය. වීර්ය ඇති කෙනාට සද්ධාව ඇති වෙනවා. වීර්ය ඇති කරන්න භාවනා කරන යෝගාවචරයට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පරියන්කයට කලින් සක්මන්. සක්මන් තමයි වීර්යයිසිකේ කාර්යක බැටරිය චාර්ජ් වෙනවා වගේ චාර්ජ් කරනවා. පරියන්කයට ගියාට පස්සේ මෙලෙදී ඒ ක්‍රම දෙක විතරයි යෝගාවචරයට තියෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙදීම මතක තියාගන්න ඕනේ වීර්යක අවස්ථාව. කුසීතකමට අවස්ථාවනදී වීර්යයට අවස්ථාව ජීව විදිහ කවදාකවත් නරකයි මනස්කාරය පවත්තන්න මන සක්මන්ගේ භාවනාවට නොගිය. හරියන්කේට යන නරකයි සක්මන් නොකර. අවස්ථාවක් ගන්න එපා. එන්න විලාංග සක්මන් සක්මන් කරලා ඔච්චර දක්ෂ වුණා අරන්න මෙනෙහි කිරීම බාලාංශ වැඩක් කියලා හිතන්නේ. මෙනෙහි කිරීමේ යන්ත්‍රය මෙනෙහි කිරීමේ ක්‍රමය මෙනෙහි කිරීමේ ශිල්පේ කුංචිකල කලකන්නේ. ඒක දෙකේ පන්ති ළමයික වැඩක් කියලා හිතන්නේ ගියොත් කොයි වෙලාවෙ කෙලස් හටපක් කරයිද ඒ නිසා හැකි සෑම වෙලාවකම ප්‍රයෝජන ගැනීම පිණිස මෙනෙහි කිරීමක් ඉගෙන ගන්න ඕනේ ඒක අවශ්‍ය වෙන ශක්තිය ලබා ගැනීම නිසා සක්මන් භාවනා කරනවා නම් මේ කුංචු කුංචු ටික ටික ඇති කරන මේ වීර්ය නිසා සංසාර සාගරයක් පුරා සංසාරයක් පුරා එකතු කරනවා මේ මෝහ පටල එක චිත්තක්ෂණයක අපට උදාහරණයක් විදිහට කියනවනම් අපේ හිතේ භාවනා කරන වෙලාවේදී හිතේ ආශ්වාසයක් ඇති වෙනාදී ආශ්වාසය දන්නවනම් කවදාකවත් ඒ හිතේ රාගය. මේ ආශ්වාසය මට වේවා කියලා රාගයක් එන්නේ නැහැ. ප්‍රශ්වාසය නැත්නම් ආශ්වාසය දන්නවනම් මේක මට නොවේවා කියලා තරහක් එන්නේ. ඒකෙන් මේ ආශ්වාසයේ දෝ ප්‍රශ්වාසයේ දෝ කියලා කලකොල භාවිකුත් නැහැ මොහේ. මේක තමයි මොහපතක්. එක චිත්තක්ෂණයක් අරමුණට මුණ දාලා තියෙනවා කියලා කියන්නේ සංසාරයක් පුරාගෙන ආපුම උකට කපන. ඒ සඳහායි අපිට වීර්ය අවශ්‍ය ඒ නිසා අපි මේ දැනට කරගෙන යනකොට උනත් ටික ටික හෝ වේවා අරමුණට මුණ දාන්න පුළුවන් නම් ඒක එසේ මෙසේ සත්‍යමත් කියලා හිතනවා. එසේ මෙසේ ජයග්‍රහණයක් කියලා හිතනවා. ඒක විශාල ජයග්‍රහණයක් කියලා හිතාගෙන මේ දේ මට කරලා දෙන්න පුළුවන් ලෝකේ කවුරක්වත් නැහැ. මේ දේ නොකර මම මොන දේ කරුවත් අසරණයි මේ දේෙන් පමණයි නාට කරන ධර්මයක් වාදපත් වෙන්නේ කියලා ඊළඟට ඒ අරමුණට මුල් දාලා කටගෙන චිත්තක්ෂණ වැඩි කිරීමට ගන්න උත්සාහය තමයි යෝගාවචරය කියන්නේ. ආරම්භයේදී නම් අර කිව්වා වගේ පරියන්කට ගිහිලා සක්මනට ගිහිල්ලා වහන මැදස්ථානවලට ගිහිල්ලා මේක පුරුදු කර ගන්න ඕනේ. නමුත් හොඳට පුරුදු කරාට පස්සේ එදිනදා ජීවිතයේදී වේවා සාමාන්‍ය ගත කරනකොට වේවා තමන්ගේ අරමුණත් එක්ක ගත කරන චිත්තක්ෂණ වැඩි කර ගැනීම සඳහා මේ සුදු වෙද්දක් කිරි වෙද්දක් ගන්න බාපණයක් උතුරු රළුවක් ගන්න ඕන කමන්නේ. අරණියකට වෙලා පැවිදි වෙන්නම කියලා ඕන කමකුත් නැහැ. ශිල්පේ දන්නවනම් ඊට පස්සේ ඕනම වෙලාවක වැඩ ගන්න. එදා ඉඳලා අපේ ජීවිතේ ඉන්නේ ඉන්නේ නූලක් අරගෙන මල් මාලයකට මල් ලඟුනන්නා වාගේ ගත වෙන ගත වෙන චිත්තක්ෂණය පාස මල් මාලේ වැඩෙන්න පටන් ගන්නවා. එදාට අපිට මේ සාහසනිය අපි කෙරුවා ශාසනයෙන් අපි වැඩගත්තා කියලා සතුටු නිසා අපි මේ ශාසනය අනාථ ශාසනයක් කියදී අනාථ තත්ත්වයකට නෙවෙයි ශාසනයෙන් නාථ කරන බවට පත් කරලා ඒ විතරක් නෙවෙයි අපි ළඟට ආපු ශාසනය අපි ශක්ති ප්‍රමාණය තව කනවාදාන කටයුතු කරන්න සෑම කෙනෙක්ම මේ වීර්යයයි සිතේ පිළිබඳ දෙසරක් කල්පනා කරන්න ඕනේ නමුත් උංගාවක් අද වන උගන්වන්න හදනවා මේ කෙටි ක්‍රම වලින් නිවන් දක්වා ඉක්මන් කරන වෙනවද වැඩි කටමන් නැතුව නිවන් දක්වා. කරුවත්නාසේ ඒකට තමයි සඳහන් කරන්නේ. දුරක්ඛාතං දුරක්ඛාත ධම්ම විදී විච්ඡවේ කුසීතෝ සුක්ෂුක සුකම් විරති. වැරදිට වසවාගත්ත සාසනය වල විතරයි මහණෙනි මේ බුබ්බඩේ කම්මැලිව සැපෙන්නේ. ඇත්ත සැපෙන්නේ මේ සුඛ කාලෙකට. නමුත් නියම විදිහට දේශනා කරන සුක්ඛාත ධර්ම විදී කුසීතයක් සම්පූර්ණ හේතුවක් වෙනවා. ඊළවන්තය විතර හපතේ. මේ නිසා අපි උත්සාහ කරමු. අපි මේ දවස් හතක් අටක් ඉඳලා ගන්න මේ ගන්න මුන්නම විදියකින්වත් නැවත බිමුනකවා මේකෙදිත් යන්න පුළුවන් උත්තරීන වීර්ය ශක්තියට ගිහිල්ලා කෙලස් කියන්නේ මොනවද කියලා හොඳට දැනගෙන මේ ගත්ත ගම්ම බිමුනකව ඒක පරිපූර්ණ වීර්යයක් වඩපත් කිරීමෙන් අවසාන කෙලස් වලින් ජය ගන්න සියලු දෙනාටම මේ ධර්ම කොටාට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සිල් දනාතව සැලසීම වේවා Thank you.